නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය අද වැඩසටහනත් අපි ආරම්භ කරන්න ප්‍රථමව ගිය සතියේදී කතා බහට ලක් වුණු යම් කරුණු කාරණා ටිකක් පොඩ්ඩක් මතක් කර දීමක් හැටියට සුපුරුදු පරිදි මම කරන්නම්. අපි ගිය සතියේ කතා කරේ බොහෝදුරට සංඛාර කියන වචනය ගැන තමයි නැත්නම් සංස්කාර කියන වචනය කුමක්ද යන්නේ අරුත සහ තේරුම් කර ගැනීමයි. මොකද අපි දන්නවා කාය සංඛාරා වචි සංකාර චිත්ත සංකාර ඇත්තටම අපි කාය සංකාර සහ චිත්ත සංකාර ගැන කතා කරේ කායනුපස්සනා සහ වේදනානුපස්සනා චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා ආශ්‍රයෙන් කියන්නේ සතිය වඩා ගැනීමෙන් අනතුරුව කොහොමද කොමන ආකාරයෙන්ද තම සමාධියට යන මගදී මේ වේදනාවන් කොහොමද අපි හඳුනාගත හැක්කේ කියන එකත් ඒ සංකාර කියන්නේ ඒ කියන්නේ සංකත දෙයක් හැටියට තමයි එතනින් විග්‍රහ වුවේ. ඒ කියන්නේ සංකත නම් <clears throat> ඕනෑම දෙයක් සංකත නම් එය වෙනස් වෙන සුළුයි. ඒ ඇතුළතුලත් ඇතිවීම නැතිවීම සියල්ල අපිට දැකිය හැක කියන එකත් ජීව හෝ අජීවී හේතුන් මත උනත් හේතුවකින් ඵලයක් හටගෙන තියෙනවා නම් ලෙස මේ සංකත දේ ගැන තමයි අපි ගිය වතාවේදී කතා බහ කරේ. ඉතින් මම හිතන්නේ විශාලතර වශයෙන්ම මෙතන වැදගත් වන්නේ අපේ කිරිපද ඥානানন্দ ස්වාමින් වහන්සේ මේ පිළිබඳ අපට මේ විග්‍රහ සහ ඒ උපදේශ අනු අපි කටයුතු කිරීමෙන් මම හිතන්නේ මාර්ගය අපට සරසා ගන්න පුළුවන් හුඟක් වෙලාවට මොකද මේ මාර්ගයේ යෑමේදී යම් යම් විදිහකට අර්ථකථනයන් කිරීමේදී මම හිතන්නේ හඳුනා ගැනීම වටහා ගැනීම වලට අපහසුතාවයන් මගහරව ගැනීමේ මාර්ගයක් හැටියට තමයි අරමුණක් කරගෙන තමයි මේ වැඩසටහනත් අපි දියත් කරලා තියෙන්නේ මොකද ඒ කෙටි මාර්ගයෙන් නැතහොත් වෙන්නේ යම් යම් අවස්ථාවන් වලදී ගැටුම් ගැටලුකාරී තත්වයන් වලට මුහුණ පාන්න වෙනවා ඒක හන්දා අපේ හිත තුල ගැටුමක් හට ගන්නවා කොමක්ද හරිද කුමක්ද වැරදි කියා යන ඒ ගමන වළක්වාගෙන ඉක්මන් ගමනක් හැබැයි ඒත් ඒ ස්වාමින් වහන්සේ අපිට වදානසේක හිමින් යන්න ඒ යන ගමනේදී ඒ කරුණ වටහාගෙන තතු වටහාගෙන හිමින් ඒ ගමන යන්න ඉක්මන් කරන්න එපා හැබැයි ඒ ගමනට තමයි මම හිතන්නේ මේ අපි සතියෙන් කළ යුතු දෙයක් හැටියට අපි දැන් වටහාගෙන තියෙනවා කොච්චර විරිය කරත් ඒ විරිය කුමක් සමග යා යුතුද කියන එකත් ස්වාමීන් වහන්සේ අපිට දැනුවත් කරා ප්‍රඥාවත් එක්ක. එතකොට සමාධි වඩනවා නම් අපි කරනවා නම් අපිට තියෙන්න ඕනේ ඒ සමානම අපිට ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මේ සියල්ල දෙයම පැවැත්වෙන්නේ සතිය. නැමැති දේහන්දයි ඒ සතිය අපි හැම වෙලාවෙම සතියෙන් සිටිය යුතුයි කියන්නත් ගිය වතාවේදී අපි කතා කරෙත් එතකොට සමාධියට ආවට පසුව ඒ අවස්ථාවන්හිදී අපිට ඉන් පසුව මොකද්ද යන්න ඕනේ ඉදිරියට යෑමේදී අන්න එතන තරණ කරන්න තියෙන්නේ කුමක්ද යන්න එතන අපි දැක්කා සතිය ප්‍රඥාව සති සම්පජන්ණය සමාධිය මෙවැනි දේවල් ගැනත් අපට කතා කරා මේ ක්‍රියාත්මක වීමෙන් තමයි සති සම්පජන්ණය ගැනත් අපි අවබෝධ කරලා දුන්නා ස්වාමීන් වහන්සේ. ඉතින් අද වැඩසටහනත් මම හිතන්නේ ඒ ලෙසම අපිට බොහොම සාරවත් ලෙස අපිට කරගෙන යන්න පුළුවන්. හැබැයි මම මතක් කර දෙන්න ඕනේ ගිය වතාවෙත් ඊට පිට ඊපිට වතාවෙත් මම හිතන්නේ ගිය වතාවේ මම වැඩසටහන අවසන් කරන වෙලාවේදී මොහොතේදී කිව්වා අපිට දුරකරණ අපතුන් විශාල වශයෙන් ලැබුණා මං හිතන්නේ 50 ගාණක් වගේ අපිට දාන්න අපහසුතාවයක් වුණා ඒවා අපිට ඒකකට ඇතුළත් කළා ඒවට උත්තර සපයන්න හේතු වුණේ මොකද අපි යම් කිසි මාත්‍රාවක් යන අවස්ථාවේදී යම් යම් විදිහට ඊම් පොඩ්ඩක් වෙනස් වීමක් වුණොත් එහෙම වැඩසටහනට යම් කිසි විදිහට බාධාවක් වෙන්න තියෙන ඔහු අවහිරයක් වීම වළක්වා ගැනීමටයි. ඉතින් අදත් අද මම හිතන්නේ අපිට දුරකථන අමතන් කීපයක් අපේ ස්වාමීන් වහන්සේගේ අවසර ඇතුව ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ අවස්ථාවේදී අපිට ඉඩ ලැබලා දෙනවා. මොකද මේ ප්‍රශ්නයන් තියෙනවා නම් අපි මෙතක් කල් කතා කරගත්ත දේවල් වල ප්‍රශ්නයන් ඊතුලින් හට ගන්නා ප්‍රශ්නයන් අද වැඩසටහන් තුලින් ඔබට අපිත් එක්ක එක්තලා සම්බන්ධ වෙලා කටයුතු කරගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට සමාව මම මුලින්ම ආයත සිටිනවා. මොකද අපිට අපහසුතාවයක් තියෙන හන්ද තමයි ලැබුණේ තවන දෙකේදී. ඉතින් අද අපි බලමු හැකිතාක් දුරට යත් කරන්න. හැබැයි මාතෘකාවට අදාළ ලෙස මම ඉල්ලීමක් කරනවා ඔබ සමගින් අප ශ්‍රාවකයන්ගෙන් මේ කොහොම හරි ඒකට අදාළව පොඩ්ඩක් ප්‍රශ්න මතු කරොත් මේ අවස්ථාවේදී අපිට වැඩි ප්‍රයෝජනයක් ගත හැකියි කියලා වැඩි වෙලාවක් නැසිනකොට ඉතින් අද වාට සටහන පටන් ගන්න පෙර සුපුරුදු පරිදි මම අවසර ඉල්ලනවා අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් අද වැඩ සටහනත් මෙතනින් අපි ආරම්භ කරනවා. ස්වාමීන් වහන්සේ අර ගිය වතාවේදී මම පොඩි ප්‍රශ්නයකට එන්න හුඟක් වෙලාවට ඔය සංකත සහ අසංකත ගැන උතන පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් සමහර අයගේ මතයක් තියෙන්නේ මේ වෙනස් වෙන සුළුයි කියලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ. මේ හැම දෙයක්ම ජීව අජීවී දේවල්. එතකොට මේ කර්මය පිළිබඳව සමහර අයගේ වැටීමක් තියෙනවා. ඒක මොන ගණේද? දැන් අසංකත කියන්නේ නිර්වාණය හැටියට තමයි අපි හරි අවබෝධයක් තියෙන කෙනෙකුගේ වැටහීම. හැබැයි මේ කර්මය දානකොට මේක වෙනස් වීමක්ද කොහොමද මේක පැහැදිලිකමක් පේනවද නැද්ද කියන එකත් අන්න එවැනි දෙයක් ගැන ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීන් වහන්සේගෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් නම බුද්ධාය. පින්වත් මහත්මයා මේ කර්මය කියන දේ බුදුරජාණන් වහන්සේ තමයි මම හිතන්නේ දැන් තානිත් බුද්ධ කාලීනේ තවත් ඈත් කර්මය ගැන කතා කරලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි මේ පරිපූර්ණ මේ කර්මය ගැන විග්‍රහයක් කළේ. මොකද උන්වහන්සේට තියෙනවා කර්මය පිළිබඳව විශේෂ ඥානයක්. ඒකට කියන්නේ උන්වහන්සේගේ දසබල ඥානවලින් එකක්. කර්මය සහ කර්ම විපාක ගැන දන්නා නෝන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් ඔය අචින්තයේ කාරණා තියෙනවනේ. ඒකේ දැන් බුද්ධ විෂය අචින්තයයි. ඊළඟට තියෙනවා චිත්ත විෂය ධ්‍යාන વિશે අචින්තයයි. ඊළඟ එක තමයි කම්ම વિશે නෙමෙයි කම්ම විපාක අචින්තයයි. එතකොට කර්ම විපාක අචින්තය කියන්නේ අපිට සාමාන්‍යයෙන් ලෝකෙ හිතලා තේරුම් ගන්න පුළුවන් මට්ටමින් නෙමෙයි ඒකේ ස්වභාව විපාක දෙන ස්වභාවය තියෙන්නේ. ඒ නිසා කර්මය පිළිබඳ කෙනෙකුට එකපාර විග්‍රහ කරගන්න බැරි නිසා හිතනවා මේක මේ නොයනස්ව අපේ අපිට බලපෑමක් කරනවාද දිගින් දිගට අපිට බලපෑමක් කරනවාද කියලා. මොකද ඒකට හේතුව දැන් කර්ම විපාකයක් විපාක දීලා ඉවර වෙද්දී අපි වෙන කර්ම ගොඩක් රැස් කරලා ඉවරයි. එතකොට ඒක විපාක දෙන්න තවත් යනවනේ. එතකොට කර්ම විපාකයක් දැන් අපි කියමු මේ ජීවිතයේදී මේ කවුරු හරි කෙනෙක් දුකසේ ජීවත් වෙනවා පෙර කර්මික විපාකයක් හැටියට. ඒ දුකසේ ජීවත් වෙද්දී අධාර්මිකව ඉන්නවා. එතකොට යා තව කර්මයක් රැස් කරනවා පාප කර්මයක්. එතකොට අර කර්ම විපාක දීලා ඉවර වෙන්නේ ඊළඟ කර්මයක් විපාකයට ඇවිල්ලා. මොකද අපි චේතනාව කර්මය වෙන නිසා එකක් ඉවර වෙන එකක් කියනවා. මේක ඉවරයක් මේ කියන්නේ ඒ විදිහට මේ කර්ම විපාක දෙන ස්වභාවයේ ඉවරයක් පේන්න නැහැ. බැලු බැලමට. හැබැයි මේක අවසන් වීමක් තියෙනවා. අවසන් වීම කොහොමද තියෙන්නේ? යම් කිසි කෙනෙක් අපි කියමු සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වුණොත් නිරේ උපදින්න විපාක දෙන්න කර්ම තියෙනද ඒක අහෝසි වෙනවා. එතකොට තිරිසං යෝනියේ විපාක දෙන්න කර්ම තියෙනද ඒක අහෝසි වෙනවා. එතකොට പ്രേත යෝනියේ විපාක දෙන්න කර්ම තියෙනද අසුර යෝනියේ උපදින්න කර්ම කර්ම විපාක සකස් වෙලා තියෙනද ඒ ඔක්කොම අහෝසි වෙනවා. ඊළඟට ආත්මාව හතකින් එහාට යන කර්ම තියෙනද ඒකත් අහෝසි වෙනවා. එහෙමනම් අපට පේනවා කර්මෙන් ගැලවෙන්න තියෙන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයෙන්මයි. එතකොට දැන් මංගේ සෝතාපන්න වුණොත් යම් කිසි විදියකින් යා සකදාගාමී වුණොත් එයාගේ ආත්ම භාවය එතකොට එකක්නේ තියෙන්නේ බොහොම තවත් කෙටි වෙනවා අනාගාමී වුණොත් යා කාම ලෝකේ කර්ම විපාක දෙන්න මට්ටමකට කර්ම නැහැ අහොසි වෙනවා එතකොට යා උපදින්නේ මේ අනාගාමී බ්‍රහ්ම ලෝකේ එහි තමයි යට විපාක දෙන්නේ රහතන් වහන්සේට කම්මක්ඛය ඥානය තියෙනවා ලැබිලා කර්මයේ සෙව් බව දන්නා නෝන තියෙනවා එතකොට එතකොට අපිට පේනවා එහෙනම් හේතුවක් නිසා හටගන්න ස්වභාවයක් ඒකේ තියෙන. ඒ කියන්නේ සංකතයක්. ඒකත් සංකතයක්. සංකතයක්. එතකොට මොකද හේතුව ඒ හේතුවක් නිසා හටගන්න ස්වභාවයෙන් තියෙන නිසා ඒ කර්ම ඒ කර්ම විපාක ඒ හේතු නැතුණාට පස්සේ විපාක අහෝසි වෙන්නේ ඒකයි. දැන් දැන් පුතඥන කෙනෙකුට එහෙම අපිට කර්මය පිළිබඳව යම්කිසි සීමාවක් පනවන්න බෑ. සීමාව පනවන්න බැරි මොකද ඒ කර්මයේ ඇදී ඇදී එන ස්වභාවය අපි හිතනවට හරි වෙනස්. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ එක සිටුවරෙක් හිටියේ සිටුවරයාට දරුවෝ නැහැ. ඒ නිසා ඒ බිරිඳ මැරුණා. මරුණාට පස්සේ මෙයා තනියම ජීවත් වුණා. මෙයාගේ දරුවෝ නැති නිසා අපුත්තක සිටානම් කියලා නම වැටුණා. ඉතින් මෙයා ජීවත් වුණා ලෝභ ජීවිතයක් ගෙවුවා. එයා මැරුණා. මරුණට පස්සේ එයාට දරුවෝ හිටපු නැති නිසා, බිරිඳක් නැති නිසා ධනෙ ඔක්කොම අයිති වුණා රජයට. ඊට පස්සේ කොසල් රජුරෝ ගිහිල්ලා ඒ ඔක්කොම බලලා එන ගමන් භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න මේ සවැත් නුවරට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවා මේ රජතුමනි මොකෝ මේ මහදවල් කොහෙ ගිහිලාද කියලා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ අපොත්තක සීතානම් මැරිලා මේ ඔක්කොම දීපලා ආණ්ඩුවට අයිති වුණා. ඉතින් මේ හරි පුදුම දෙයක් මෙයාගේ ඒ සිටුවරයාගේ ජීවිතේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙයාට රත්තරන් විතරක් අපි දැන් ගණන් බැලුවා කෝටි 80ක් තිබ්බා. එතකොට රිදී අනිකුත් අවශේෂ වස්තුව සාම ගණන් බැලුවේ නෑ. භාග්‍යතුන් වහන්සේ පුදුම වැඩේ තමයි මේ සිටුවරේ කාපු බීපු කෙනෙක් නෙමෙයි. කාපු බීපු කෙනෙක් නෙමෙයි බොහොම දුකසෙන් ගෑවි නොගෑවි කාලා ජීවත් වෙලා තියෙන්නේ. ඊළඟට අඳපු කෙනෙකුත් නෙමෙයි මේ ගෝණි පඩංගු වගේ ඇඳලා තියෙන්නේ. හොඳ හොඳ යාන වාහන පාවිච්චි කරපෙක් වෙනකුත් නෙමෙයි මේ කබල් කරත් එක තමයි මෙයා ගිහින් තියෙන්නේ. හරි පුදුම මෙයා ජීවත් වෙච්ච හැටි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බලන්නේ විස්තරේ බුදුරජාණන් වහන්සේ කියන රජතුමනි මෙයා දැන් නිරේ ඉන්නේ කියලා. එතකොට මේ කුසල රජුණන් මේ සිද්ධිය අදාහ ගන්න බෑ. ආනව භාගතුන් වහන්සේ නිරේ ඔව් පදුම කියන නිරේ මම දැන් ඉපදිලා ඉන්නවා කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ උදාල් රජතුමනි යා නිරීමයි කියන්නේ. ඊට පස්සේ මෙයාගේ විස්තරය කියනවා. මොකද්ද විස්තරේ? තගරසිකය කියලා පසේබුදු කෙනෙක් ජීවත් වෙච්ච කාලේ මෙයා ඒ මනුස්ස ලෝකේ. දැන් ඉස්සේ සිටුවක් මෙලි මීට කලින් ආට කලින්. එතකොට මෙයා මේ දීපු කෙනෙක් නෙමෙයි. නමුත් එදා අර පසේබුදු රජාණන් වහන්සේ වඩින විලාසය දැකලා හිත පැහැදුනා. පැහැදිලා කියලා තියෙනවා මේ අර ගෙදරටත් යන්න මේ අපේ ගෙදරින් දාන ටිකක් දෙයි කියලා ගහලා ගෙදරටත් කියලා තියෙනවා මෙන්න මේ මේ ස්වාමීන් වහන්සේට දාන පූජා කරන්න කියලා මෙයා ගිහිල්ලා ගමනක් යනවා. ඉතින් ගෙදර මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් දානේ පූජා කළා. එතකොට දැන් මෙයා ගමනක් ගිහිල්ලා ඒ ගමන ගිහිල්ලා ආපහු එද්දී අර පසේ බුදුරජාන් වහන්සේ දානේ අරගෙන ආපහු වඩිනවා. අහලා තියෙනවා ස්වාමීන් දානේ හම්බ වුණාද කියලා. හම්බුණා කියලා. දැන් අරගෙන වඩිනවා දානේක. කො බලන්න කියලා පාත්‍රය බලලා බලද්දි හොඳට පිරින්නේ දාන පූජා කළා. එතකොට මෙයාගේ හිතට ඇවිල්ලා තිනවා සැකේ මම මේ කරගත්ත වැඩේ. මම මේක මානසිකයට දුන්නා නම් වැඩක් ගන්නවා නුදුළු ගා ගන්නවා තුක අඩු ගන්න. මොකක් හරි ඒ වගේ එකක් හිතෙන්නේ ඇති. ඊට පස්සේ මොකද වුනේ මේ දැන් දැන් බලන්න මහත්තයා දැන් එයාගේ ජීවිතේ සාමාන්‍ය සිදුවීම් අතරේ එක සිදුවීමක් විතරයි නෙමෙයි යාට. ඒ වගේ දේවල් අපේ ජීවිතවල කොච්චරවත් මේ ආරයට වතුර ටිකක් දෙන්න ආරයට කැම ටිකක් දෙන්න කියලා කෙලවර නැහැ නේ අපි කියපු අපිට මතක නැහැ නේ. ඒ වගේ මෙයාටත් මතක නැති වෙන්නේ නැති. නමුත් අර ස්වාමීන් වහන්සේට දාන පොඩ්ඩක් දෙන්න කියලා කියාපු එකේදී ඉලක්ක කරේ පසේ බුදු කෙනෙක්. දැන් එයා දන්නේ නැහැ පසේ බුදු කෙනෙක් කියලා. ඉතින් දීපු දේ මෙයා අපහැදුනා. අනේ මේක මීට වඩා වැඩක් ගන්න තිබ්බන තව කාටද දුන්නා නම් කියලා. මොකද උනේ ඒ පසේ බුදුරජාණන් වහන්සේට දීපු එකේ දැන් යාගේ ඔක්කොම දේවල් යටපත් කරගෙන අර පින ඉස්මතු වුණා. මොකද ඉස්මතු වෙච්ච පින උපනුපං ආත්මේ සිටුවරේපගේ පවුල ගිහලා උපදිනවා. දැන් දැන් බලන්න මේකේ විඥානීය ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නත් හොඳ සිද්ධියක්. දැන් ඒ කියන්නේ එතන දිහා දැන් එයා චේතනාව පහල කරලා දාන පොඩ්ඩක් දෙන්න ඕනේ කියලා හිතුවා. පෙන්නවා gedara. දැන් එයාගේ ධනෙ තියෙන. ඒකෙන් දාන දුන්නා. එතකොට ඒකෙන් දානමය පින්කම සිද්ධ වුණා. හැබැයි මෙහා දෙවෙනිම තමයි බැලුවා. බලා සතුටු වුණා. ඒතර පින්කම සිද්ධ වෙච්ච එකට දැන් විඥානි ක්‍රියාකාරීත්වය තුල දැන් චේතනා පහල කරන්න මෙයා කලේ ඔන්න කර්ම විපාක හැටියට එයා මැරෙන්නට ගිහිල්ලා උපදින සිටු පවුලක. අර අසතුටු වෙච්ච නිසා කන්නේ නැහැ. දැන් අදත් ඉන්න පුළුවන් ඕන තරම් හොඳට සල්ලි තියෙන නමුත් එහෙම මෙහෙන් ගොඩේ කෑම කාලා ඉන්න මේ කිසිම ඒ කියන්නේ රහට කන්න නැති මිනිස්සු ඉන්නවා අදත්. එතකොට අපිට පේනවා අර සතුටු වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා ඒකාත්මික. දැන් එහෙම සිටුරලා ඉඳිද්දී ඒකාත්මික එයාගේ ආය සිටුවරයක් වෙලා හිටපු කාලෙක එයා ධනෙ හේතු කරගෙන එයාගේ ඥාති සහෝ පුතෙක්ව මරන්න උදව් කළා. මරවලා. ඒ නිසා නිරේ ගිහිල්ලා. නිරේ විඳලා ඒ කර්ම විපාකයට ආයෙත් අර පසේ බුදුරජාණන් වහන්සේට දාන පොඩ්ඩ පූජා කරපු එකේ විපාකයට ආයෙත් සිටු පවුලකට ආවා. එතකොට සිටුපවලක උපදිනකල තව කර්මයක් තියෙනවා. ළමෙක් මරපේක. ළමයි නැහැ. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි එතකොට මේ වාගතුන් වහන්සේ පෙනිපිනි සංඝයා පෙනිපිනි මෙයාගේ මෙයාට කල්පනාවක් ආවේ නැහැ මේක කරගන්න ඕනේ කියලා. ජීවිතය යම් කිසි දෙයක් තේරුම් ගන්න ඕනේ කියලා හිතුන්නේ නැහනේ. මැරුණා. දැන් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකදී රජතුමනි යාගේ පුණ්‍ය විපාකේ ආත්ම හතක් තිස්සේ දුන්නා දැන් ඉවරයි කිව්වා. ඊට පස්සේ අර නිරේ ගිහිල්ලා ආවිල්ලා ආ ඉතුරු නිරයන් නැති වෙච්ච ඉතුරු කර්ම විපාක විතර ආයි නිරේ ගියා කියලා. එතකොට බැලු බැලමට පේනවා මහා විශාල අద్భుත බලවේගයක් මේ කර්ම විපාක කියන්නේ. එතකොට සාමාන්‍ය මිනිසියෙකුට මේක විග්‍රහ කරගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දේශනා නොකරන්න අපිට මේක කිසිසේත්ම තේරුම් ගන්න බෑ. ඒක නිසායි මිනිස්සු ඔය කර්මී කර්මී කර්මී කිය කිය මොකද ඒ කියන්නේ ජීවි දෙයක්කුත් නෙවෙයි අජීවි දෙයක්කුත් නෙවෙයි ඇහැට පේන දෙයක්කුත් <laughs> නෙවෙයි මේක අල්ලන්න නැති දෙයක්කුත් නෙවෙයි මේක අල්ලන්න මේක සංකත අසංකත කියන්නේ ඒකයි සංකතය සංස්කාරයක් මේක සංස්කාරයක් මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් අනිත්‍ය දෙයක් ඒ කියන්නේ දැන් දැන් හොඳට මේ සංකතයක් කියලා තේරුම් ගන්න අපි මේ කසන්දරීම ප්‍රමාණවත් අපි කියමුනේ දානයක් දුන්නා ඔන්න සංකතයක් ඉපදුනා සංකතයේ ස්වභාවය මොකද්ද? උපාද උපඤ්ඤායති. හට ගැනීම පේන. මොකද එයා ආත්මව හතක් සිටු තනතුරු උපන්නා. වයෝ පඤ්ඤාතික නැතිලා ගියා. තිතස්සඤ්ඤ නැත්තම් පඤ්ඤායිති පවතින එක වෙනස් වෙලා ගියා. එතකොට එතකොට කර්මයේ ඒ ආත්ම භාව හතේ මේක දීලා ඉවර වුණා. දැන් එහෙනම් කර්ම විපාකයන්ගේ ස්වභාවය මොකද විපාකෙදීලා අවසන් වෙනවා. නමුත් මේක අවසන් වුණාට මෙයාගේ සසර ගමන ඉවර වෙන්නේ ඒ තව කර්ම තියෙනවා සෙට් වෙලා. ඒක <laughs> ඒක දිහට එනවා. ඒකද ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට ඔය සමහර කට්ටියගේ ගති පැවතුම් පවා මේ ආත්මෙදි තේ ගති පැවතුම් ඉස්ලාම්සුම් තියෙනවා කියන කතාවකුත් තියෙනවා නේද? තියෙනවා. දැන් දැන් මහත්තයා එක් බුද්ධ දේශනාවේ තියෙනවා මේගී සූත්‍රය කියලා. බුද්ධ ඒක සූත දේශනාවක්. මේගී කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට එක්තරා කාලයක ඒ කියන ආනන්ද ස්වාමීන් වහන්සේ පත් වෙන්න කලින් අග්‍රඋපස්ථායකට පත් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේට වරින් වර ස්වාමීන් වහන්සේලා උපස්ථාන කළා. ඒකේ ඉවල විපාක දීපු අවස්ථාවකුත් තියෙනවා. ඒක තැනක තියෙන එක නාගිත කියන අමුදුරු බුදුරජාන් වහන්සේ වඩිද්දී දැන් බුදුරජාන් වහන්සේගේ පිටිපස්සෙන් උන්වහන්සේගේ සිපාත්‍රයේ සූර අරගෙන එනවා. එතකොට පාරේ ඉතින් මේ දකුණු පැත්තට පාරේ තියෙන දැන් අපිට පාර හැරලා දෙමන් සන්ධියක් තියෙනවා මේ මේ පැත්තටත් හැරෙන්න පුළුවන් මේ පැත්තට හැරෙන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන මහන්නේ අපි මේ පාරෙන් යන්නේ. නෑ භාග්‍යතුන් වහන්සේ මේ පාරෙන් යන්න කියනවා. <laughs> අර පොඩි නම. <laughs> අර මේ ශිෂ්‍ය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා. ඒතර බුදුරජාණන් වහන්සේ ආයේ වදාලා මේ නෑ මේ භික්ෂුව මේ පාරෙන් යන්න කියනවා. එතකොට ඒ මේ ඒ නාගිත හඳුර කියනවා නෑ භාග්‍යතුන්ස මේ පාරියන් කියනවා. ඉතින් එකඟ වෙන්නේ ආයෙත් කියනවා බුදුරජාණන්ස තුන්වෙනි වතාවත් මේ පාරියන්. එතකොට මේ යාට කේන්ති ගියා. එහෙනම් භාග්‍යතුන් නාසියුර ආපාත්‍රි උපහාස වඩින්න මම මෙහෙන් යන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේත් එහෙම කළා නම් ආයේ මේ ලෝකේ කවර කතාවද නේ මේ වගේ යුගයක. ඊට පස්සේ මේ අර පුද්ගලයා අර පාරේ ගියා. දැන් බුදුරජාණන් මේ පැත්තෙන් ඇද්දි මෙයාට හොරු රංචුවක් අහුවෙලා හොරු ටික හොඳටම ගැහුවා. මෙයා දැක්කම ගහලා ගුටි කාලා සිවුරු උරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඒකනේ කියන්නේ කියලා. තියවගේ ඒකටම විපාක දුන්නා. ඒ තව සිද්ධියක් තියෙනවා. අර මේගේ සූත්‍රේ ඒත් මේගේ උපස්ථායක ස්වාමීන් වහන්සේනවා. දවසක් මේ කිමි කාලා කියලා මේ නදියක් තියෙනවා ගංගාවක්. ඒ ගංගාව අයිනේ තියෙන ලස්සන අඹ වනයක්. දැන් පිණ්ඩපාතේ වැඩලා මේ අනගමන් දැක්කහම හරි සතුටක් ඇති වුණා. ශාශෝක අඹවත්ත මේ හිවෙන්නේ නම් මට භවනා කරගත්තොත් ඉක්මනට සමාධිය හටගනී කියලා හිතුණා. හිතිලි දැන් මේකම හිතේ තියාගෙන ඉතින් පින්දපාතෙත් කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහලා ඒ අප උපස්ථාන කටයුතු කළා කිව්වා අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම අද පින්දපාති වඩින්දි මේ කිමි කාලා කියන නදී තීර ලස්සන අඹු වෙනක් තියෙනවා මට පුදුම ආසයි මට හිතෙන්නේ මට එතනට ගියොත් මගේ හිත හරි ගැස්ස ගන්න මට පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව කලබල වෙන්න ඕනේ නැහැ පොඩ්ඩක් ඉන්න මේ කවුරුත් නැහැනේ මට මෙතන කියලා කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේට නැගිටි මොකද්ද භාග්‍යතුන් වහන්සේ ඔක්කොම කරගෙනනේ තියෙන්නේ මට තාම මේක සම්පූර්ණයෙන් කරගන්න තියෙනවනේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අනේ මං යන්නම් කිව්වා දෙවෙනත දැන් මේ කාරණයක් තියෙන ඔයාගේ පිටිපස්සේ ඒකට යන්න බාධාවක්. දැන් බාධාව කියන්නේ නැතුව භාගතුන් වහන්සේ කිව්වා නෑ කලබල වෙන්න එපා ඉන්න කිව්වා. දැන් මන්නේ කලබල වෙන්න එපා කියන එකේ වටිනා උපදේශනේ. කලබල වෙන්න පොඩ්ඩක් ඉන්න කිව්වා මේ කවර එනකන්. ආයෙත් කිව්වා නෑ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නම් ඉතින් සම්පූර්ණ කරගෙන තියෙන්නේ. අනේ මට මේක කරගන්න ඕනේ මං මට හිතෙනවා මට මේක හිත හදාගන්න පුළුවන් තැනක් කියලා එතන කියලා. බුදුරජාණන් වහන්සේ දැන් හිත හදාගන්න ඕනෙම කියනනම් එහෙනම් යන්න කිව්වා. දැන් ඉතින් මෙයා හරි සතුටින් මේ හාමුදුරුවෝ ගියා. ගඟා ඉනේ හොඳ ෂෝ කඹ ගහක් තියෙනවා හොඳට හේවන තියෙනවා වාඩි වුණා ඇස් වහගත්ත දැන් ඔන්න භාවනා කරන පටන් ගත්ත ආනාපාන සතිය හරි අසුබයි කායන පසනාව පටන් ගත්තා මොන පටන් ගෙනද හිතපු නැති ආකාරයේ රාග ආදී කෙලෙස් එන්න ගත්තා හිතට එන්න ගත්තාම දැන් ඉතින් දැන් මේකට මට්ටු කරගන්න දැන් මිනිවර නැවිසුණා ඊට පස්සේ මේකට දැන් මෙයා සිහිය පිහිටව ගන්න හදනවා සතර සතිපට්ඨානෙට එන්න හදනවා බෑ. ඊට පස්සේ කල්පනා කරලා මෙයා හවස් වෙනකන් දැන් මේ ඔට්ටු වුණා මේ හිතත් එක බෑ. ඊට පස්සේ බුදුරජා මේ මම කල්පනා කළා අයියෝ මම කොච්චර ශ්‍රද්ධාවෙන් මාන වෙච්ච කෙනෙක්ද? මම කොච්චර ශ්‍රද්ධාවෙන්ද මේ සිවුරු දරාගත්තේ මේ ගෞතම සාසනේ ධර්මය හැසිරෙන්නේ මේ අද මගේ හිතේ මේකට හරස් වෙලානේ මගේ හිතම මට මන් නොසිතුවා කාට මට රාගය ඇති වෙනවානේ ඒ මේ වෙන අරමුණක් නෑ මෙතන පේන්නේ. බොහෝම සංවේගයෙන් මේ ස්වාමීන් වහන්සේ හවස් වෙලා ආපහු වැඩියා. භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මං හරි මේ සංවේගයටපත් වුණා මේ හිත ගැන මට හිතපු නැති එකක් සිද්ධ වුණා කිව්වා මට රාගය ඇවිස්සුණා කිව්වා මට හිතාගන්න බෑ කිව්වා බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව ආත්මභාව 500ක් රාජකුමාරයෙක් වෙලා නැටුන් නටපු තැනක් ඔය කිව්වා දාන්නේ නැතුණට උතනට ගියාම ඒ ඇයි සිලා අපු විදියට අර පරණ සිතුවිලි පහළ වුණා එතකොට අපිට එකක් පේනවා යම්කිසි තැනකට අපි ගියාම ඒ භෞතික පරිසරේ පවා අර පරණ පුරුද්දට පරණ සිද්ධියට රුකුල් දෙනවා ඕක අපිට විග්‍රහ කරගන්න බෑනේ දැන් මේ ස්වාමීන් වහන්සේ දැක්කේ ගඟ මේ අඹවණේ සිසිල් සෙවන සාන්ත පරිසරයේ. නමුත් එතන එයා ආත්මව ගණනාවක් විනෝදකාමීව හිටපු තැනක්. ඒක කිසිම නටබුණක් එතන නැහැ. නමුත් මේ සිද්ධියට අදාළ යම් කිසි චුම්බකත්වයක් එතන තියෙනවා. ඉතින් ඒක අපිට හොයාගන්න බෑ මොකක්ද ඒක කියලා නේ. ඒක තැනක ඔය වගේම තියෙනවා බුදුරජාණන් වහන්සේ ওই සවැත් නුවර වඩිද්දි ඒක මේ ගහක් එක තැනකදී නවතිලා සීනහ පහල කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ භාග්‍යතුන් හසයි සීනහ පහල කළේ. ආනන්දේ මෙතන මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන මේ කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම දෙපට සිවුර එලනවා භාග්‍යතුන් වහන්සේත් මෙතන වැඩ සිටින සීක්වා. එතකොට මෙතන මේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටපු භූමියක් කියලා. එතකොට මේ භූමියක තුල තියෙන අපිට චුම්බක කියන වචන දාන්න බෑ. මේ භූමියක තුල අපිට නොතේරෙන නොදන්නා යම් කිසි දෙයක් තියෙනවා අදාළ පුද්ගලයනකට අර නිදාන වලට වගේ. දැන් නිදානේ හංගුවාට පස්සේ පුද්ගලෙක් ඒ පුද්ගලයා නිදාන උඩින් යනකොට නිදාන ඉස්සෙනවා කියනවනේ. ඉතින් ඒ වගේ මේ මේ මේකේ අර තමන්ගේ කර්මානුරූප කර්මයට තමන්ගේ ජීවිතේ පුරුදු කරපු රටාවට යම්කිසි අදාළ බවක් මේ ධර්ම මාර්ගයේ තියෙනවා. ඒ හැම එකකම තියෙන එකක්. දැන් අපි සාමාන්‍ය අපි මේ තවත් පොඩ්ඩක් ගැඹුරට බැලුවොත් දැන් මෙහෙම එකක්. දැන් දැන් ගොඩක් දුරට මේ මහත්යා මේ ආත්ම දෘෂ්ටියට පුද්ගලෙක් වැටෙන්නේ කර්ම විපාක වලිනුත් නෙමෙයි. මේ විඥානේ. ඇයි මේ භවෙන් භවයට විඥානය යනවා කියලා හිතෙනවනේ යාට. භවෙන් භවයට විඥානය යන්නේ නැහනේ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔව්. කියන්නේ හේතු නිසා ඵලය හට ගන්නවා. ඒ හේතු නිසා ඵලය හට ගන්න රටාව අහුවෙන්නේ නැති නිසා එයා රැවටෙනවා මේ භවෙන් භවයට විඥානය යනවා කියලා. මොකද හේතුව දැන් අපි ගත්තොත් උන් අපි මැරෙනවා. මරුණාම කර්මානුරූපව සකස් වෙච්ච විඥානෙ චුත වෙනවා. කර්මානුරූපව සකස් වෙලා නැත්තම් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පිරිනොම් පානවා. ස්වාමීන් වහන්සේ අන්න එතනත් හරිය වැදගත් තැනක් ස්වාමීන් වහන්සේ අර හේතුඵල ධර්මයන්ට අනුකූලව දැන් අපි බලාගෙන යද්දී අපේ ආයගේ මතයක් තියෙනවා බොහෝ විට අන්තර්භවයක් ගැන. දැන් හේතුඵල ධර්මයට ඒක පොඩ්ඩක් පටහැනි නේද ස්වාමීන් වහන්සේ? අන්න මේ පිළිබඳ පොඩ්ඩක් විග්‍රහ කරලා සමහර අය කියනවා මරණයට පස්සේ මේ කාලයක් මේ වටපිටාවිනවා. ඒක දැන් ඒක අන්තරාභව වාදී බුද්ධ කාලීනව තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. පසු කාලීනව මේ බුදුරජාණන් වහන්සේ වදාළ යමහර සමහර දේශනා නුනෝනින්ගෙන යම් යම් ඒ පස්සේ කාලේ යම් යම් මතවාද ඇති කරගත්තු කණ්ඩායම් විසින් ගෙනාපු ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නෙට මේ ඒ කියන්නේ යම් යම් සිදුවීම් දැන් අපි ගත්තොත් මෙහෙම එකක්. ඒක විනය පිටකේ එක තියෙන මට මතක හැටියට මේක භික්ෂුවක් යනවා මේ සෝහනට යනවා මේ පාසුකුල සිවුරක් හොයාගෙන. ඊළඟට අලුතෙන් මැනිච්ච මැරිච්ච මිනිසෙකුගේ මිනිහක් ගෙනත් දාලා තිබ්බා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ වෙනද වගේම පුරුද්දට ගිහිල්ලා අර මේ රෙද්ද ගත්තා. ගන්නකට මිනිහ නැගිට්ටා. මිනිහ නැගිට දෙනවා මගේ රෙද්ද කියලා කිව්වා. දැන් මේ හඳු දන්නවා මියා මැරිච්ච කෙනෙක් කියලා. ඒ නිසා මේක අතෑරියේ නෑ මේ ඒ රෙද්දත් අරගෙනම දිව්වා. දෙනකොට මලමිනිය පස්සෙන් පැන්නුවා. මේ ස්වාමීන් වහන්සේ කුටියටම දිව්වා. කුටියේ ඉඳලා දොර හගත්තා. මලමිනිය ඇවිල්ලා දොරට වැදුනා. මේ කාලේ නම් ඉතින් තොවිල් කරලා කෙලවරක් නැහනේ. එහෙම එකක් වුණොත් නේ. මේ හඳුර හිමිට ආය බැලුව දොර ඇරලා වැටිලා තියෙනවා මිනිහ. ආය කකුල් දෙකෙන් ඇදගෙන ගිහලා සොහොනට දැම්මා. දැන් හොඳ එඩිටර් ආයි කාලේ. ගිලිට පස්සේ බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මේව සිද්ධියක් වුණා කියලා. විස්තර විග්‍රහ නැහැ. මහණෙනි ඕක මෙහිකයි වුණේ අරකයි වුණේ මේකයි වුණේ මුකුත් කතා නැහැ ඒකේ. හරි ඒකයි මේක වැදගත් වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ආධ්‍යාත්මික නායකත්වය. අපි නම් ඕකේ අල ගීතයන් මුල ගීතයන් හොයලා අවුලලා නිකන් අපි මේ ඕකම සති ගාන කතා කරනවානේ. මුකුත් නැහැ කිව්වා මේ ඊට පස්සේ කිව්වා මීට පස්සේ සතියක්වත් උක නරක වෙන්නකන් ඉන්න යන්න එපා කිව්වා. ඔය අලුත් ඒවා ගන්න. එච්චරයි උත්තරේ. ඒ හේතුව මොකද? ඒක තමයි ඉන්න අපි වගේ නම් මොකේ හේතුව ඔය ඔය ඒක ඉවරයක් නෑනේ. අපි වගේ නම් මේක කොහොමද ඒක උනේ? එතකොට ඒ එයා මේ ඒ වෙන දිෂ්ටියක්ද ඒ මැරිච්ච කෙනාද දැන් ඒ වගේ අපිට ඇති වෙච්ච පස්සේ සමෝහයෙන් තමයි ඔය අන්තර්භවය ඉන්නේ <laughs> සමහර විට මරිච්ච භූතයම මේ භූතාත්මේ හිටපු එක්කනම ගන්න ඇති. ඒ කියන්නේ සෝනසයන් ආත්මය ඉවරනාට පස්සේ චේතු වුණාට පස්සේ තව උපත්යක් ලැබලා තියෙනවා. උපත්ය ලැබා අන්තරබන් නෙමෙයි. ඒ කියන්නේ භූතේ කැට ටිකලක් ඉඳලා ඒක නැති වෙලා ආයෙත් හොඳ තැනකට එන්න පුළුවන්. මට එක්කෙනෙක් හම්බුණා ඔය වගේ එයාට පේන එකක්. <clears throat> එයා කියනවා මේ ඒගොල්ලන්ගේ හරක් හරප්පට්ටි හරක් ඒගොල්ලන්ගේ ආච්චිලා දකෝහෙදි විකුණලා. ඉතින් හරක් ටික අරන් ගිහලා මාස් කඩේ මරලා. දැන් හරක් හිටියනේ යම් කිසි හරපට්ටියක හරකගේ හිත තියෙන එතන බැඳිලා. එතකොට දැන් අරේට අඩේට එක්කන් ගිහලා හර හරක මැරුවට පස්සේ කෑ ගහගෙන එනවා පේනවලු මෙයාට හරකෙක්. ඉන්නේ තැනටම. හැම තැනම ඇවිදිනලු ඇවිල්ලා. එතකොට තේරෙනවා මේ ආත්ම උපතක් ලබන්න වැඩි මොහොතක් කියන්නේ ක්ෂණයෙන් උපදිනවා. ඒ කියන්නේ මෙතනින් චුත වෙනකොටම උපදිනවා. ඵලය හට ගන්නවා. ඵලය හට ගන්නවා. එතකොට එහෙම අවස්ථාවකට නොලබා එහෙම මේ සැරිසරා යෑමක් නෑ. ওই සැරිසරා යාමේ කතාවනේ ඕක මහායාන සංකල්පයක්. මොකද හේතුව දැන් ඔය ටිබෙටේ එහෙම තියෙනවා මලපොත කියලා එකක්. ඒකේ මරුණට පස්සේ භූතය සැරිසරයි කියලා ඒ භූතයට කතා කරන මේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවා මේ ඇත්ත වශයෙන්ම ඒව බලාපොරොත්තු නොවන ආකාරයට බිඳ වැටෙනවා. ඒ සංකල්ප ගෙනියන්න බෑ. දැන් උදාහරණයක් අපි කියමු දැන් ඔන්න දැන් ටිබෙටි අපි ගත්තොත් එimhe මේ සංකල්පොස්සේ ආත්මවාදය ගොඩ නැගෙනවා සමහර අවස්ථාවල ඒක කියනවා දැන් ඔන්න දැන් දලයිලාම ගත්තොත් 14 වෙනි දලයිලාම ඔව් ඒ කියන්නේ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා එකම එක්කෙනා එකම එක්කෙනා එන්නේ දැන් මේ එතකොට කර්මපාගත 17 වෙනි එතන මෙයාට එතන ආත්ම ආත්ම තුනක් පරණයි කියනවා. දැන් කරවපාගෙන් තමයි බුරුම සමා මේ ටිබෙට් සමාජයේ විශ්වාසය කැඩුනේ. කොහොමද? දැන් එක කර්මපා කියන චීනයේ ඉඳලා පැන්නා ධර්මශාලාවලට. පැනලා දැන් එහි ඉන්නෝ. දැන් දලලාම මේ සම්පූර්ණයෙන්ම මේ කර්මපා ගැන කිව්වා. ඒ කියන්නේ ඉනිෂিয়েට් කළා මේකයි දැන් මේක මේ කර්මපා තමයි හරි. මෙයා හරි කියලා දලලාම තෝරලා දැන් ඉතින් එයා සම්පූර්ණයෙන්ම විග්‍රහ කළා මෙයා හරි. ආත්ම භාව 17ක්ම ආපු එක්කෙනා කියලා. සිකිම් වල තව එක්කෙනෙක් ඉන්නවා. සිකිම් වල එක්කෙනා කියනවා එයා නෙමේ කර්මපා මමයි කියලා. දැන් එතකොට එයා මමයි 17 වෙනි කර්මපා කියලා. එතකොට මේ කර්මපා දහන්නත් කොටසක් ඉන්නවා අර කර්මපා දහන්නත් කොටසක් ඉන්නවා. දැන් මේගොල්ලන්ගේ මේ මේ පන්සල් සම්ප්‍රදාය තුල හම්බ කරපු ලොකු බූදලයක් තියෙනවා වස්තුවක්. රත්තරන් වස්තුවක්. ඉතින් ඒක තියෙන්නේ සිකීම් වලට අයිති වෙලා. ඒ සිකීම් එක්කන නඩු දැම්ම මේකේ අයිති ඉලලා. එතකොට ටිබෙට් සමාජයට ප්‍රශ්නයක් ආවා කොහොමද එකම කර්මපා තැන් දෙකක උපන්නේ? ඒ කියන්නේ අර චීනෙන් හදලා චීනෙන් හැදිලි කරා කියලා කියනවානේ. එතකොට මෙහේ ඉන්නේ මේ මේ සිකිම් වල. ඔව් යවම. ඔව් දැන් අනිත් එක්කලා නෙමෙයි කියලා. ඔව් අනිත් එක්කලා නෙමෙයි කියලා. එතකොට දැන් මට මතකයි බුද්ධ ගයාවේදී සමහරට අපිත් එක්ක කතා කරනවා මේ ටිබෙට් ලාම වරු කතා කරද්දී ඒගොල්ලෝ ඒගොල්ලොම පස්සේ මතු කරනවා මේ වැරදි විශ්වාසයක් නේද අපි මේ අරගෙන ඉන්නේ කියලා. සෝනස් හැබැයි මෙහෙම කතාවක තියෙනවනේ සෝනස් දැන් අර කර්ම මේ අපි දැන් දකින්නවනේ කම්ම නිමිත්ත ගති නිමිත්ත කියලා මරණ මොහොතේදී ඒ අවස්ථාවේදී ඊළඟ භවයේ කොහෙද කියලා එන්නේ කියලා. ඒ අවස්ථාවේදී තමයි සමාධියක වගේ හිටියොත් තමාට පුළුවන් කියනවා නේද මෙනෙහි කරන් නීවරණ යටපත් කරලා තමාට ඕන තැනට යන්න පුළුවන් මෙහෙමයි සමාධියකම සමාධිය හිටියත් පුළුවන් ඒම් ඇත්තෙන්ම ධර්මයේ දිහා බැලුවාම පේනවා මනුස්ස ජීවිතේ අවසාන මොහොත දක්වාම ප්‍රයෝජනය ගන්න වාසනාව තියෙනවනේ ප්‍රයෝජනය ගත හැකියි. දැන් එක සිදුවීමක් තියෙනවා. දැන් ඔය කර්ම නිමිති ගති නිමිති කියන එකට උදාහරණයක් දෙන්න පුළුවන් තැනක්. ඒකේ තියෙන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මිත්‍රයෙක්. එතකොට එතුමා මරණාසන්න වෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සාමාන්‍ය ජීවිතය ගෙවන කාලේ කියනවා ඔයා පොඩ්ඩක් ධර්මයට එන්න. ඉතින් ඔය හම්බ කරන පැත්තම කල්පනා කර කර ඉන්න එපා කියනවා. අනේ මේ ස්වාමීනි මට ඉතින් එහෙම බෑ. ඉතින් මං ඉතින් එතකොට ධාර්මිකව ජීවත් අනේ ස්වාමී මට ධාර්මික කතාවක් නෑ මම ඉතින් අහුවෙච්ච විදිහට ජීවත් වෙනවා කියන එක. හැබැයි ඒක මට තේරුණා අපිට තේරුම් ගන්න පුළුවන්. يعني අවංක කෙනෙක්. යාමුතු රගපෑමක් කළේ නෑ. මරණසන්න වුණා. හැබැයි මෙයාට පැහැදීම තිබ්බා සාරිපුත්තයන් වහන්සේ ගැන. පණිවිඩයක් කරියා. මම අමාරු වෙලා ඉන්නේ එන්න කියලා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩියා. ඉතින් ඇහුවා. මේ ගෝණී ස්වාමීනි මේ මට ගිනි දැල් පේනවා කිව්වා. ආන්න ගති නිමිති ඇවිල්ලා. ගිනිදල් පේනවා ගිනිදල් පේනවා කිව්වා. ගිනිදල් පේනවා කියුවට පස්සේ දැන් අපේ දැන් මං හිත වර්තමානයේත් මිනිස්සු මැරෙන්න කෙට්ටු ඒකේ පේන අවස්ථාව කියනවා. මට ආරසිජ වෙනවා කියනවා, කරුවලයි කියනවා, මේ එක එකන භූතය ඇවිල්ලා ඇදගෙන යන්න හදනවා කියනවා. දැන් මට ගිනිදල් පේනවා කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියනවා මේ ගිනිදල් පේ නිරේ. කියලා නිරේ ආදීනව මෙනෙහි කරන්න කියනවා. මේ නිරේ කියන දුකට වඩා තිරිසන් අපාය හොඳ නැද්ද කියලා අහනවා. ආ ඒක හොඳයි කියනවා. එතකොට නිරේ ඉඳලා එයා මනුස්ස ලෝකෙට පහට ගත්තේ නෑ. මේ මහා ප්‍රඥ සාරිපුත්යන් වහන්සේ ඒක මේක හරි ලස්සනයි මේ අපිට මේ දහම් කතාවට මිනිස්සුව ගොඩ ගන්න ක්‍රමේ. ඊට පස්සේ කියනවා මේ නිරේ ඉඳලා කියනවා තිරිසන් අපාය හොඳ නැද්ද කියලා අහනවා. තිරිසන් අපාය හොඳයි කියනවා නිරේට වඩා. එහෙනම් තිරිසන් අපාය හිත පිහිටව ගන්න කියනවා. එතකොට මෙයාගේ හිත අර අර අර ගිනිදැල්ලට තියෙන බය නැති වෙලා ගිහිල්ලා හිත ශක්තිමත් වෙලා තිරිසන් අපායට මං යන්න ලෑස්ති කියලා හිතාගත්තා. හරි ස්වාමීන් දැන් හරි කිව්වා. ඊට පස්සේ ඇහුවා එතකොට දැන් තිරිසන් අපාය තියෙන දුක බැලුවාම සාරිපුත්යන් වහන්සේ සිරිතන් අපාය දුක විග්‍රහ කළා. විග්‍රහ කළා කිව්වා මේකේ දුක තියෙනවා දුකක් කිය වේද අසනීපයක් දුකක් අනගාටුවක් කියන්න දෙයක් නැහැ කණ්ඩ නැත්තන් නැහැ සීතලන සීතල රස්න රස්නි මුකුත් පිළිසරණක් නැහැ මීට වඩා පෙරේතෙකුණුත් නම් වාසී කිව්වා. අඩු ගානේ තවත් කෙනෙක් දෙන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා පිරිතික් වෙන්න හොඳයි කියලා. ආ ඒකත් ඇත්ත තමයි කියලා දැන් අරයට දැන් අර ඉල්ලිනෝනේ දැන් මොකක් හරි එකකනේ ආ එහෙනම් ස්වාමීනි මට ප්‍රේතෙක් වෙන එක හොඳයි කියලා ඔන්න ප්‍රේත ආත්මෙට සිත පිහිටුවා ගත්තා ඊට පස්සේ කියනවා ප්‍රේත ආත්මේ සිත පිහිටුවගෙන කිසි පළක් නැහැනේ අනුන්ගේ පිනන කම්බුනොත් හොඳයි දුන්නොත් හොඳයි නැත්තම් නැහැනේ මිනිසෙකුන තමට හිතාමතා පිනක් කරන්න පුළුවන්නේ හිතාමතා යම්කිසි දිනුවක් ලබා ගන්න පුළුවන්නේ අන්න කොච්චර මනුස්ස ජීවිත යමක් වෙනස්කමක් ඇති කරගන්න පුළුවන් මිනිසෙක් වෙන්න ඕන ඔයා කිව්වා. ඒකත් හොඳ අදහසක් කියලා දැන් එයාට අරක මතක නැති වුණා. මිනිස් ලෝකෙට එනවා. දැන් මෙහෙම ටික ටික ටික ටික එක එක ආධිලෝකීක ගත්තා. මෙයා බ්‍රහ්ම ලෝකෙටම ගත්තා. ඒ කියන්නේ පංච නීවරණෙන් අටපත් වෙනකම්ම කතා කළා. දැන් මනසක තියෙන මේ හැකියාව එයාට ශාරිපුත්ත මහරහතන් වහන්සේ මොන නොගැසෙන්න නිරේදී ඉතින් ස්වාමීන් වහන්සේ අද කාලෙත් දැන් මම අහලා තියෙන හුඟක් අතන්දර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මරණසන්න මොහොතේදී එක එක බිය ඇති වෙන එහෙම කත්. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කෙනගෙන් උපදෙස් ගන්න අරගෙන ඒ ආකාරයෙන් හිත අද වෙන්නේ අද මිනිස්යාට ඒක හිතේ හයිය. ඒ හයිය තියන අයත් බේර ගන්නවා. ඒ කියන්නේ ඒකට පුරුද්දක් කරගත්තොත් ඒකට ඒ කියන්නේ කරුණු කරුණු පැහැදිලි කරලා මේක මෙහෙම කරකට ගොඩාක් අයට මානසික අසරණ වෙනවා, බය වෙනවා. මොකද පුරුදු කරපු ශක්තියක් නැහැ ගොඩාක් අයට. සමහර හොඳ සූදානම් වෙන්න පුළුවන්කම ආත්ම ශක්තිය තියෙන ඇට පුළුවන්. ඉතින් මේ නිසයි මේ ධර්මයේ වටිනාකම තියෙන්නේ. දැන් ඒකනේ අපි ගොඩක් කියන්නේ මේ මේ මේ මනුෂ්‍යාත්මේ දුර්ලභ එකක්. දැන් මනුෂ්‍යාත්ම තුළ අපිට මේ අමුල් ලෞකික දේවල්ම කතා කරගෙන ඉඳලා කිසිම පළක් නැහැ. අන්තිමට මේ හිස් ලෝකෙක මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ හරි ලස්සන උපමාව. ජින්න ඒක තියෙනවා මේ මේ ජින්න මේ ජින්න කොංචාව ජායන්ති කීන මච්චේ පල්ලලේ ඒ කියන්නේ මේ දිරාපු නාකි කොක්කු මේ මඩ මාළු නැති මඩ වලක් දිහා බලාගෙන ඉන්නවා වගේ අවසාන කාලේ බලන් ඉන්න කෙනෙකුගේ තමන්ගේ ජීවිතය ගැන. ඉතින් මේ මේ අමු ලෞකික ජීවිතය තුළ සියල්ල කතා කරගෙන හැමෝටම ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒකට ගිහිපැවිලි කතාවක් නැහැ. හැමෝටම සිද්ධ වෙන්නේ ඕක තමයි. හැබැයි ඒකෙන් බේරෙන්න නම් මං හරි පැහැදිලි මිනිස්සෙකුට උවමනයි යම් කිසි මේ ලෝකෝත්තර බලාපොරොත්තුවක්. ඒ ලෝකෝත්තර බලාපොරොත්තුවත් එක්ක තමයි යාගේ ජීවිතය සකස් වෙන්නේ ඒ බලාපොරොත්තුව ස්ථිර වෙන්න වෙන්න. එතකොට ජීවිතේ ධර්මයේ තුල විතරයි ලෝකෝත්තර බලාපොරොත්තු ඇති වෙන්නේ. දැන් අපි ගත්තොත් කෙනෙක් ඉන්නවා ඔන්න දැන් අපි මේ වෙරසරහනට සමාදිනවා කියලා නම බුද්ධ වෙරසරහනට දැන් ඔන්න අපි මුල් දවස්වල සමාධිය වඩන හැටි ධානය ගැන කිව්වා එතකොට ඒක ලෞකික ඉලක්කයක් නෙමෙයි නමුත් මේ කතාවට ආසාව ඇතුනොත් එයා ඊට පස්සේ ඒකට උවමනා කරන විදිහට එයාගේ ජීවිතය සංවර කරගන්නවා මොකද ඒ වගේ ලෝකෝත්තර බලාපොරොත්තුවක් මිනිසෙකුට නැත්තම් එයා ජීවත් වෙන්න තියෙන සතුට ලබන්න තියෙන හැම විදියටම කියන්නේ සාමාන්‍ය ජීවිතය කියනොත් මේ ජීවිතය කියන එන්ජොයි කරන්න තියෙන දෙයක් කියලා. ඉතින් ඕකත් එක්ක ඒ සැඩපහරට අහු වෙනවා කියනවා. මේකෙන් බේරෙන්න නම් අර නිර්මල ධර්මයේ කතා කරන්න ඕනේ. ඒ ඒ නිර්මල ධර්මයේ තුල තමයි මේකේ මේ දෙකේ මේ මේ මේ ලෝකේ තියෙන වෙනස්කම, මේ ලෝකේ තියෙන අනිත්‍ය බව, මේ ලෝකේ අපිට ඉස්සර දෙයක් ලබන්න බැරි බව කොච්චර වුණත් අර අපිට බාහිර ලෝකෙ පෙවුනට ඒක අපි ගොඩනගාගෙන නැත්නම් ලෝකේ අපිට ඒක සංවේදී වෙන්නේ දැන් අපි ගත්තොත් සුනාමියාව. සුනාමියාවට පස්සේ සුනාමියේ මේ මිනිස්සු මේ මේලා මැරිලා ඒ මිනිස්සුගේ ඇඟිලි කපන් යනවා මේ මුද්දු ගන්න. අත් කපාගෙන යනවා වලලු ගන්න. ඉතින් ඒ වගේ සිද්ධි වුණානේ. ඒ සමහරට ඇක්සිඩන්ට් වුණාට පස්සේ සමහරට බේරන්නේ නැහැ මිනිස්සු එක්ක. ඒ වෙලාවට ඒ මනුස්සකති කණේ මාලෙක කඩාගෙන යනවා. ඉතින් මේ වගේ මානසිකත්වයක් මිනිසුන්ට ඇති වෙන්නේ අර ලෝකෝත්තර බලාපොරොත්තුවක් සම්බන්ධ පණිවිඩයක් යට ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. එතකොට එහෙනම් බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යමක්ද ඒක අපි සංස්කරණය කරන්නේ නැතුව අපිට ඕන විදිහට අපි ඒක කපල කොටලා හදන්න අපි කවුද? අපි අපි අපි කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඊළඟට අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යනවා. සංගම් සරණ ගච්ඡම සරණ යනවා. සරණ යන දේ සංස්කරණය කරන එක නෙමෙයි ඒක සරණ යන එකක්. සරණ නොයන දේ තමයි සංස්කරණය කරන්නේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධ අපි කිව්වොත් එimhe මෙකල භාවනා කළ හැකිද? මෙකල සමාධිය වැඩි හැකිද? මෙකල මග්ගලපල් ලැබිය හැකිද කියලා සරණ ගිය කෙනෙකුට බෑ මේ ප්‍රශ්නේ අහන්න. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් සරණ නැති කෙනෙකුට. ඇයි සරණ ගියා නම් යා බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා නම් යා සරණ ගියා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි කියලා පිළිගන්න යා සරණ යන්නේ. ඒ ධර්මයේ හරි කියලානේ සරණ යන්නේ. ශ්‍රාවක සංඝයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පහළ වෙච්ච බව දැනගෙන සරණ යන්නේ. එහෙම සරණ ගිය කෙනෙකුට මේ ප්‍රශ්නේ ඇති වෙන්න බෑ. ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ සරණ නැති කෙනෙකුට. බුදු සරණ බුදුරජාණන් වහන්සේ සරණ පිහිටලත් නැහැ. ධර්මයේ සරණත් නැහැ. තිසරණේම නැති කෙනෙකුට තමයි ඕක මේ කාලේ කරන්න පුළුවන්ද? කොහෙද පුළුවන් කරන්න? කොහෙද මගපල්ලාවෙන් ඉන්නේ? මේ වගේ අර අන්‍ය තීර්ථකයන්ගේ ප්‍රශ්න නේවා. ඒ අන්‍ය තීර්ථකයන්ගේ ප්‍රශ්න මේ තෙරුවන් සරණ ගිහපු ශ්‍රාවකයෙකු ඔළුවට එන්න විදියක් නැහැ. ඒ ඔළුවට එන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් අපිට පිළිසරණයිද? භාග්‍යතුන් වහන්සේ අපිට කොයිතරම් පිළිසරණක්ද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අපිට කොච්චර පිළිසරණක්ද කියලා අර තිසරණේ තුල ආපු ශ්‍රාවකයා තමයි මේක හරියට තෝරා බේරාගෙන නිරවුල් කරගන්නේ. මේක එහෙම තෝරා බේරාගෙන නිරවුල් කර නිරවුල් කරගන්න කෙනාට ටිකෙන් ටික වෙන්නේ දැන් අපි කියවතු ඉතින් අන්තරා භවය ගැන ඒක ඒක ප්‍රශ්න මේ ප්‍රශ්න අඩු වෙනවා. ප්‍රශ්න අඩු වෙලා කරන්න දේ ඉතුරු වෙනවා. ඒ කරන්න දේ ඉතුරු වුණාට පස්සේ යාට තියෙන ප්‍රශ්න නෙමෙයි කි අන්න ඒක තමයි යාට හරිය නියම අභියෝගයෙන් නිදාට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමහර දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් මේක අපි පුරුදු පුහුණු කරගත්තොත් දැන් මේ වැඩසටහන තුලින් පවා දෙකක් තුනක් බලාගෙන මෙහෙම සමාධිය වඩන්න විදර්ශනාවට මේ නැතුව සමාධියටවත් අඩු ගන්න හැඩ ගැසෙන එක දැන් අපිට මේ එකක් තියෙනවා අනිත් එක තේරුම් ගන්නට එක අපස්සම මේ භවංග චිත්තය කියන එක මේ යටි හිත කොහොමද මේ ක්‍රියාකාරී වෙන්නේ ඊළඟ ආත්මයක් ලබා ගැනීමේදී නැතහොත් මරණාසන්න මොහොතේදී ඒ හිතද එතන පිහිටවන්නේ දැන් මෙහෙමද මේ භවංගය කියන එක ගැන පොඩ්ඩක් අපිට ඒක ඉස්සර කරගන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා බැලුවාම දැන් අපි ගම්මු උන්වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි යම් තැනක ඇස උපදීද එතන දුක ඇත යම් තැනක කනෙහි උපත ඇද්ද එතන දුක ඇත යම් තැනක නාසයේ උපත ඇද්ද එතන දුක ඇත යම් තැනක කයෙහි උපත ඇද්ද එතන දුක ඇත යම් තැනක සිතෙහි උපත ඇද්ද එතන දුක ඇත කියලා හරීම පැහැදිලිව සංයුත්ත නිකායේ මේ දේශනා තියෙනවා එතකොට අපිට පේනවා දැන් උපත කරා යන්නේ සිතක් නෙමෙයි. උපත කරා යන්නේ විඥානයක් විඥානයක්. එතකොට මේ විඥාණය පරිසන්දි ඔව් මේ විඥානේ ආයතන දැන් අපි ගත්තොත් විඥානයක් තමයි බුදුරජාන් වහන්සේ ඒ ඒ සිද්ධිය තියෙන්නේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේගේ උපසම්පදාව ගැන කතා කරන තැන තියෙනවා උන්වහන්සේ දැන් ඒ කාලේ අවුරුදු 20 20කින් තමයි උපසම්පදා කරන්න තියෙන්නේ. උන්වහන්සේගේ එතකොට ඉපදෙලා උන්වහන්සේට අවුරුදු 19 මාස ගාණක් වෙලා. දැන් 20ක් නැහැ. ඒතර භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මෙයාට 20ක් නැහැ. දැන් ඉපදෙලා නෑ මව කුසේ සිත පහළ වෙච්ච තැනක ඉපදිච්ච තැන. එතකොට ඒ එතනදී බුදුරජාණන් විඥානේ. එතනදී දේශනා කරන බුදුරජාණන්සේ මහණෙනි යම් අවස්ථාවක පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන යන ධාතු හය පිළිසිඳ ගනීද ඒ ඉපදීමයි කියලා. එතකොට එතන හරි වැදගත් මේ මේ ප්‍රකාශය යම් තැනක යම් යම් කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ ධාතු සය උපදීද පිළිසිඳ ගනිද එතන උපතයි. ද ආකාශ කියන වචනේ අවකාශ ධාතුව කියන එකත් කෙනෙක් හිතන්න පුළුවන් එක ස්ථිර දෙයක් කියලා. ඒක හරියට තේරුම් ගත්තේ නැත්තම් දැන් මෙහෙමයි. දැන් අවකාශ ගැන විස්තර කරන තැන තියෙනවා නාසිදුර. දැන් නාසිදුර තියෙන යමකට ඉඩ කඩ. දැන් අපි කියමු මේකට අපි මේ මේ මේ රෙදි කෑල්ල ගුලි කරලා ගැහුවා. අවකාශය වැහෙනවනේ. එතකොට කන් සිදුර. අපි කනට ගැහුවරදි කියලා ගුලි කරලා ගහපුවම කන් සිදුර වැහෙනවනේ. ඒ වගේ මව කුසේ තියෙන යම් කිසි ඉඩ කඩක්. ඒ ඉඩකඩ ඇසුරේ තමයි අර හැදින්නේ. ඒකයි අවකාශය කියන්නේ. එතකොට මේ විදිහට ඒ එතකොට ඉඩකඩ තමයි ඒ ඉඩකඩ තුල තමයි දරුවා වැඩෙන්නේ. එතකොට ඉඩකඩ පිරෙලා යනවා. නැති වෙලා යනවා. දරුවා බිහිවෙච්ච ගමන් ඒ ඉඩකඩ හිටිනවා. ඉතින් ඒ වගේ අර මේ ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට විඥානයේ පිටියට පස්සේ විඥාන පත්‍යා නාම රූපං. එතකොට දැන් එතකොට විඥානේ කර්මානුරූප විඥානයක්. අවිද්‍යාසහගත විඥානය. එතකොට කර්මානුරූප වූ අවිද්‍යාසහගත වූ විඥානය පටවියාපෝ තේජෝ ආයෝ ආකාශ කියන ධාතුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට තනිකරම කර්මානුරූප නිපැවුමක් තමයි මේ මව කුසක් ඇතුලේ සිද්ධ වෙන්නේ. බිත්තරයක් ඇතුලේ සිද්ධ වෙන්නේ, ඕපපාතිකෝ සිද්ධ වෙන්නේ, මේ තෙත් පරිසරයක සිද්ධ වෙන්නේ එකමයි. මොකද උපත ලබන ක්‍රම හතරක් තියෙනවනේ. සංසීදජ, ජලාබුද, ඕපපාතික ආදි වශයෙන්. එතකොට මේ ඒ ඉපදුනාට පස්සේ විඤ්ඤ මේ මොකද්ද මේ එයාට ආයතන හයක් ඇති වෙනවා. ඇස කන නාසය දිවකය මනස. එතකොට දැන් මනසයි විඤ්ඤාණය කියලා දෙකක්. ඒකේ තියෙන්නේ මනස ගැන තියෙන්නේ කොහමද? මනස සංවරෝ සාදු. මනස සංවර කළ යුතුයි. විඥාණයට සංවර කිරීමක් කතාවක් නැහැ. විඥාණය අවබෝධ කළ යුතුයි. එතකොට දැන් අපි කර මොකද විඥානේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ පහළ වෙනවා. හැබැයි වෙන වෙනම විඥාන ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. ඒ හැම එකකම තියෙන්නේ මනස පිළිසරණ කරගෙන. හැබැයි ඒ මනස නැමැති මනේන්ද්‍රිය මනේන්ද්‍රිය සංවර කළ යුතු එකක්. එතකොට මේ මොකද්ද මේ විඥානේ අවබෝධ කළ යුතු එකක්. එතකොට සංවර කරන්න සති සම්පජාඤ්ඤ ඕනේ. අවබෝධ කරගීමෙන් විඥානයක් හොඳ සං සං හොඳ විඥානි සකස් වෙන්න හොඳ ක්‍රියාවක් වෙන්න හොඳ ක්‍රියාවක් වෙන්න. ස්වයන්ස අවසර ස්වයන්ස දුරකථන ඇමතුමක් තියනවලු අනුරාධපුරෙන් අපි ගමද ස්වයන්ස. ඔව් කතා කරන්න. ඇහෙන පොඩ්ඩක් මදි කතා කරන්න පුළුවන් ද ටිකක් හයියෙන්. ඒක කරනයි මම මේ හම්දුරන් හම්දුරන්ගෙන් අවශ්‍යයි සෝවන් මට මේ ප්‍රශ්නයක් දැනගන්න ඕන දෙකක් තුනක් තියෙනවා සෝවන් වීමෙන් තුනක් නිවන් දැකිය හැකිද සෝවන් වීමෙන් පමණක් සෝවන් වීමෙන් හරි දැනගන්න ඕනේ ගති නිමිත්ත තව ටිකක් විස්තර දැනගන්නත් ඕනේ ඔන්න තුනයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන ප්‍රශ්න තුන. මැතිණගේ නම මොකද්ද? සීරා ලියනගේ. ආ ලියනගේ. ලියනගේ මැතිණේ. මොකක්ද? එතකොට මේ මේ ඒ ඒ ආහපු මෑණියන්ට මේ ධර්මයේ පිළිබඳ එච්චර ලොකු තේරුමක් නැති බව පේනවා. ඉතින් ඒක හරි ಉಪකාරයි මේ වගේ ඒවා සමන් දෙන එක. දැන් ඒ අහන්නේ සෝවාන් වීමෙන් පමණක් නිවන් දැක්ක හැකිද කියලා. දැන් මේ සෝවාන් වීමෙන් නිවන් දැකීමක් කියලා වචනයකට අපිට පාවිච්චි නොකර අපි ඒකට පාවිච්චි කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම කියලයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම ගැන තියෙන හරි ලස්සන විග්‍රහයක්. දැන් අපි පාවිච්චි කරන වචනේ සෝවාන් කියන එකනේ. දැන් සෝවාන් කියන වචනේ තේරුම දන්නේ නැහැ ගොඩක් අය. සෝවාන් කියලා කියන්නේ සෝතාපන්න කියන වචනේ සිංහල එක. අපි සාරිපුත්ත කියන එකට කියනවා සැරියුත්. මොග්ගල්ලාන කියන එකට කියනවා මුගලන්. වෘක්ෂයට කියනවා රුක්. මේ වගේ සෝතාපන්න කියන pāli වචනයේට අපි සිංහලෙන් කියනවා සෝවාන්. එතකොට සෝත සෝතාපන්න කිව්වහම දැන් කනටත් සෝත කියනවනේ පාලියෙන්. එතකොට කෙනෙක් රැවටෙන්න පුළුවන් මේ කනට පැමිණීම ගැනද මේ කියන්නේ. නෑ ඒක නෙමෙයි කියන්නේ බුද්ධ දේශනාව සූත්‍ර පිටකේ හරි ලස්සනට සෝතාපන්න සෝතාපට්ටි සංයුත්තේ සංයුතන එකයි විස්තරයක් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සෝත සෝත කියනවා සෝත කියන්නේ කුමකටද සෝතාපන්න කියන්නේ කුමකටද ඒ කාලෙත් මම ප්‍රශ්නෙම තිබිලා තියෙනවා. ඔව් ඉතින් මිනිස්සු ඒ නිවැරදි කරන්නේ දැන් අපිට අද මේ සූත්‍ර අහන නිසා අපි අපි ඒවා කියවලා තියෙන නිසා අපි දන්නවා ඒක ඒ ප්‍රශ්නේ අපිට හටගන්නේ මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මය අපි කියවපු නිසා. ඉතින් මේ සෝත සෝත කියන්නේ කුමකටද සෝතාපන්න කියන්නේ කුමකටද? ඒකට කියනවා ආශිපතුන් වහන්සේ මේ සෝත සෝත කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයට නමකි. සෝත කියන්නේ සැඩපහර. එතකොට සෝත කියන වචනේ විග්‍රහ වෙනවා. අපි මේ විග්‍රහණ තැන් බලමු. සැඩපහරට සෝත කියනවා. තෘෂ්ණාවට සෝත කියනවා. කනට සෝත කියනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයට සෝත කියනවා. මේ කරුණු හතරටම සූත පිටකයේ සෝත කියන වචනේ ඉදිචිතන් තියෙනවා. එතකොට මේ මේ කරුණු හතරේ මෙදිචිතන් ගැන දන්නේ නැත්නම් එයා පැටලෙන්න පුළුවන්. දැන් ඒක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අජිත කියන මානවක යානි සෝතානි ලෝකස්මින් කති තේසන් නිවාරණං සෝතානං සංවරම් බ්‍රෝහි කේන සෝතා පිතියරේ එතන කියනවා මේ ඇස කන නාසය දිවකය මනසෙන් මනන ආයතන හයෙන් තෘෂ්ණා සැඩපාර ගලයි කති තේසන් නිවාරණං මේවා වලක්වන්නේ කොමකින්ද ඊළඟට අනු සෝතානං සංවරම් බ්‍රූමි බ්‍රූහි මේ මේ සැඩපහර අසකනාසී දිවේක මනසෙන් තෘෂ්ණාව නැමැති සැඩපහර ගැලීම වළක්වන හැටි වදාරන්න. කේන සෝතා පිටියරේ මේ සැඩපහර වියලවා දමන්නේ කුමකින්ද? එතකොට බුදුරජාන් වහන්සේ හරි ලස්සන විස්තර කරනවා සති තේසන් නිවාරණයි. මේ මේ ඇසකනාසී දිවකමනස තෘෂ්ණාව ගලාගෙන යන එක වළක්වන්නේ සතියෙන් කියනවා. සෝතාන සංවරම් භූමි සතියෙන්මයි කියනවා සංවර කරන්න තියෙන්නේ. පඤ්ඤා යති පිතීරිය ඔක වේලවන්නේ ප්‍රඥාවෙන් කියනවා. ඒතර සෝත කියන එකට ඒ විස්තර වෙච්ච තැන. ඊළඟ එකේ තියෙන්නේ සෝතම් බික්කවේ අනිත්‍යං. ඒ කියන්නේ මේ කන අනිත්‍යයි. ඒතර එතන කන. එතකොට සෝත කියලා කියන සැඩ පාරට. ඊළඟට සෝත කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට මෙතන සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිට්ඨියෙන්. හරිද වැටහිම ඔව්. සම්මා දිට්ඨිය විස්තර වෙනවා දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. දුක ගැන ඇති අවබෝධය, දුක් දුක හටගන්න විදිය ගැන අවබෝධය, දුක නැතිවීම ගැන අවබෝධය, නැති වෙන මාර්ගය ගැන අවබෝධය. මේකට ලස්සන උපමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ. මේ මේ බුද්ධ දේශනාවල් පමණක් කියීමේ වාසිය ඒකයි. ඒක හරියට මෙයාට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි බාහිරින් අටෙන් දිවොත් හැමදාම බාහිරින් දුවදු ඉන්න වෙනවා අපිට. ඒක හරිය පැහැදිලි බුද්ධ දේශනාව. ඒ අවබෝධය ඇති කරවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා හරියම ලස්සනට විස්තර කළා මේ මාර්ගී වඩන අය ගැන. ඒකේ තියෙනවා මේ පුද්ගලය ගැන විස්තර කරන අංගුත්තර නිකායේ තියෙන්නේ. ඒකේ උන්වහන්සේ විස්තර කරනවා මහණෙනි ඒක පුද්ගලෙක් ඉන්නවා වතුරෙන් උඩට එනවා. වතුරෙන් උඩට ඇවිල්ලා උඩ රැඳෙන්නේ ආයෙ ගිලිනවා කියනවා. ඒ වගේ තමයි කියනවා සත්පුරුෂ ආශ්‍රය තියෙන එකන් හොද කරනවා. තමන්ගේ යහපත් මිත්‍රයෝ ඉන්නකන්. ඒ කියන්නේ ස්වාධීන කෙනෙක් නෙමෙයි. ඒක නැති වෙච්ච ගමන් ආයෙ පරණ ලෝකෙට වැටෙනවා. එයාට ඒතර කවුරු හරි සපෝට් කරන්න ඕනේ හැමතිස්සෙම. නැත්තම් එයා වැටෙනවා. තනියම නැගී සිටින්න බෑ. වතුරින් උඩට එනවා වැටෙනවා. තව කෙනෙක් ඉන්නවා වතුරින් උඩට එනවා එච්චර. ඔහේ එනවා. එයාට තියෙනවා සමහර කෙනෙක් ඉන්නවා සිල්වත් වෙනවා. පොඩ්ඩක් සීලේ පොඩ්ඩක් පුරුදු කරන භාවනා පුරුදු කරන. එතනින් එතනින් එච්චරයි යාගේ වැඩේ. ඒක ඊට වඩා යා මේ දියුණු වීමක් නෑ. තව පුද්ගලෙක් ගැන කියනවා වතුරෙන් උඩට එනවා වටපිට බලනවා. මහණෙනි ඔහු සෝතාපන්න කෙනාය ඇයි වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බැලුවොත් තමයි පීනන්න ඕන දිශාව පේන්නේ. ඇයි? දූපත තියෙන පැත්තටනේ පීනන්නේ. නිවනටනේ දූපත කියන්නේ. එතකොට නිවන තියෙන දිශාව යාට පේනවා. යාට පේන්න හේතුව සම්මාදිට්ඨිය ඇතිවීම. ඒ සම්මාදිට්ඨිය තියෙන කෙනාට නිවන තියෙන දිශාව පේනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දැන් ඔය අපි චතුරාර්ය සත්‍ය අවබෝධ ගැන කියන එකට සමහරවිට මේක මහා අద్භූතයි. මේ චතුරාර්ය සත්‍ය මොකටද කියලා. ඒ කියන්නේ සරණ ගිහිල්ලා නැහැ නේ. සරණ ගියයි දැන් දැන් අපි පොඩි කාලේ ඉඳලා මේ ගිරව් වගේ කතා කළාට බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඉස්කෝලේ ළමයිත් කියනවනේ. දැන් අපි දැන් ඉස්කෝලෙන් නෝක අපි පොඩි කාලෙම කියන්නේ මොන්ටිසෝරියෙත් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. ඉස්කෝලේ ගියාමත් ආ පාන්සිල් ගම කියලා ළමයෙක් කෑ ගහලා බුද්ධං සරණං ගච්ඡාමි. ඉතින් අපිත් ඒක කියනවා. දැන් ලොකු වුණාමත් කියන පාන්සිලෙත් ඒක ඇහෙන්නේ. එතකොට අපිට හිතෙන්නේ මේක මේ සාමාන්‍ය වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා කරන නාදයක් කියලා. මේක සරණ යමක් කියලා තේරෙන්නේ නැහැ. මේක පිහිටන එකක් සරණ කියන්නේ. ප්‍රායෝගිකව පිහිටන එකක්. මේ සරණ කිලුට වෙනවා අර එක එක දේවල් වලින්. කිලුටුනට පස්සේ මාර්ගෙ වැඩෙන්නේ නැහැ. ඉතින් මාර්ගෙ වැඩෙන්න සරණ හතර පිහිටන්න ඕනේ. මේ සරණ ස්ථිර වෙන්නේ සෝතාපන්න වීමෙන්. මේ එක දේශනාවක හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දිවි ලෝකේ දෙවිවරු චුත වෙන. චුත වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ පළඳගෙන මල් පාර වෙනවා ඇඳුම් කිලුට වෙනවා නිකන් දාඩිය ගඳ වගේ එනවා එතකොට ඒගොල්ලන්ට මේ සිග්නල් එක එනවා දැන් මේ යන්න තමයි චුත වෙන්න හදන්නේ කියලා. ඒතර අනිත් දෙවිවරු ඔක්කොම ඒගොල්ලන් එයාට කතා කරලා කියනලු ආ සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා සුගතිය තුල උතුම් පිළිසරණ ලබන්න. ඒ පිළිසරණ තුල ස්ථිර වෙන්න. කරුණ තුන තමයි දෙන උපදේශය. සුගතියට යන කියන්නේ මනුස්ස ලෝකෙ හිත පිහිටව ගන්න. උතුම් පිළිසරණ ලබන්න කියන්නේ තෙරුවන් සරණ යන්න. ඒක ස්ථිර වෙන්න කියන්නේ සෝවාන් වෙන්න. හරි ලස්සනට බුද්ධ දේශනාවල විග්‍රහ වෙනවා. එතකොට අර සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. ඒක අර උපමා මොකක්ද අර මම වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලනවා. බලන කෙනාට දිශාව පේනවා. සෝතාපන්න එක්කෙනා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ තව පුද්ගලෙක් ඉන්නවා. එයා මේ දූපත තියෙන දිශාවට පිහිනන්නෙක් වී සකදාගාමි. ඊට පස්සේ පෙන්නනවා තව කෙනෙක් දූපතට ලං වූයේවි අනාගාමි. තව කෙනෙක් ඉන්නවා දූපතට ගොඩ වී සිටි බ්‍රාහ්මණයා වේ. රහතන් වහන්සේ. ඒ උපමාවලින් අපිට හරිය පැහැදිලියි. දැන් එතකොට අර මෑණියන්ටත් මේකෙන් තේරුම් ගන්න පුළුවන් නේ සෝතාපන්න වෙනවා කියලා කියන්නේ නිවන දැකීමක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මොකද ඒ අනේක සමහර උපමා වරද්ද ගන්නවා. දැන් වජිරූපම කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ කියනවා මේ වජිරූපම පුද්ගලයා වජිරූපම කියලා කියන්නේ වජ්‍ර කියලා කියන දියමන්ති. ඩයමන්ඩ්. එතන මේ දියමන්ති කියන්නේ කඩන්න බිඳින්න මුකුත් බැරි තාම බල සම්පන්න ශක්තිමත් දෙයක්. ඒ වගේ කියන රහතන් වහන්සේ. ඊළඟට පෙන්නවා මේ තව කෙනෙක් ඉන්නවා කියනවා. එයා මේ මේ විදුලි එළියක්කින් ලෝකෙ දකින්නෙක් කෙනා වගේ කියනවා. ද විදුලි කොටනකට විජ්ජූපම විදුලි කොටනකට ලෝකෙ දකින්නෙක් කෙනා වගේ කියනවා. මේක පටලව ගන්නවා භාවනා කරන විදුල්ල කොටනවාගේ නිවන අවබෝධ වෙනවා කියලා. මේ උපමාව පටලව ගන්න. ඉතින් එහෙනම් රහතන් වහන්සේ ඩයමන්ඩ් වෙනවා නේද? ඉතින් එහෙනම් වජිරකම කිව්වම නේද? <laughs> ඒ උපමාව කියන එක හරියට තේරුම් ගන්න මේ කාලයක් මේ දේශනා කියවන්න ඕනේ. ඊවසීමෙන් යුක්තව කල්පනා කිරීම එකපාරට කලබල වෙලා අර්ථ නිරුක්තියකට එන්නේ නැතුව කාලයක් කියවන්න ඕනේ. කියවමුට කියවන කියවද්දි තමයි මේක තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. එතකොට ඒකේ තියෙන විජ්ජූපම පුද්ගල කියලා. විජ්ජූපම විදුලිය උපමා කළ පුද්ගලයා. එතකොට විදුලිය උපමා කළ පුද්ගලයා කියලා කියන්නේ දැන් විදු අර කරවලේ ඉන්න මිනිස්සුයෙකුට විදිල්ලක් කෙටුවාම ඒ විදිල්ල කෙටෙන මොහොතේ විතර පොඩ්ඩක් පේනවනේ. එච්චරයි. එච්චරයි. ඒ වගේ තමයි කියනවා මේ සෝතාපන්න වෙච්ච එක්කිනාට තියෙන දැනුම. ඒක පැටලව ගන්නවා මේ භාවනා කර කර ඉන්නකොට විදිල්ලක් කොටනවා වගේ වෙනවා. ඒ නිවන දැකීමයි. ඕම් පස්සේ කාලින විග්‍රහය. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒක අපේක්ෂාවෙන් ඉන්නකොට මෙයා සමහරට මෙයාගේ මනසින් මායාකාරී විඥානේ මවලා දෙන්න බැරිද? තමන්ම තමන් දෘෂ්ටිගත වෙනවා තමන් සෝතාපන්න වුණා කියලා. ඉතින් එහෙම කවදාවත් තවත් කෙනෙකුට තවත් කෙනෙකු දුස්සා මාර්ගඵල දෙන්න බෑ. ඒක මාර්ගය සහ ඵලය කියන්නේ අන්න ඒක ඒක තමයි. ඉතින් අපි ඒක හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් තමන් රැවටෙනවා සෝතාපන්න වුණා කියලා අපරාධය අර රැවටුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ප්‍රමාදයටපත් වුණා දැන් මම හරි කියලා. එතන තමන් තමන් දන්නේම නැහැ ඊට පස්සේ පිරිනව. ඉතින් හොඳම වැඩේ තමයි අර මේ මේකේ ධර්මයේ තුලින්ම තමන් ඒ කාරණේ निराවුල් කරගෙන සිටීම. එතකොට ධර්මයේ තුලින් මේ කාරණේ निराවුල් කරගෙන සිටියම්ද ඒක සෝතාපන්න වෙච්ච කෙනෙකුට සකදාගාමි වෙන්න තියෙනවා. සකදාගාමි වෙච්ච කෙනෙකුට අනාගාමි වෙන්න තියෙනවා. අනාගාමි වෙච්ච කෙනෙකුට රහත් රහත් වෙන්න තියෙනවා. අරහත්ත්වයට පත්වීමෙන් තමයි නිවන අවබෝධ වෙන්නේ. ඉතින් ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. නැත්නම් හිතනවා සෝතාපන්න වීමෙන් නිවන් දකින්නවා කියලා. ඉතින් එහෙම වෙන්න ඊට පස්සේ ඒගොල්ලෝ සමහර 100ට ගානින් හදාගන්නේ. සෝතාපන්න වෙනවම 125යි, සකදාගම 150යි, 170 ඒක නිකන් අර විහිළු කතාවක් එහෙම කරගත්තොත් නේ. මම කියන්නේ එහෙම කරගෙන තියෙනවා. ඉතින් එහෙම මේක එහෙම එකක් නෑ. ඉතින් ඒ නිසා අර ධර්ම මාර්ගයේ හරි විදියට තේරුම් ගන්න අර බුද්ධ දේශනා හොඳට කියවලා තියෙන්න ඕනේ. ඉතින් මේ බුද්ධ දේශනා අර බුදුරජාණන් වහන්සේගේ දේශනා කරේ පැහැදීමක් තියෙන්න ඕනේ. ඊළඟට මේ පැහැදීමත් එක්කයි ඒක කරගන්න අර ගති නිමිත්ත ගැන පොඩි විග්‍රහයක් ඇහුවා. ඔව් ගති නිමිත්ත ගැන ඇත්තෙම මෙන්න මෙහෙම එකක් අපි ගමු. මේ එක්තරා අවස්ථාවක මම හිතන චිත්ත ගෘහපති බුදුරජාණන් වහන්සේ කාලේ අනාථපිණ්ඩික සිරිතුරු මහත්තයා තිබුණා. දෙවිවරු ආව මල් මාල අරගෙන. ඇවිල්ලා අපේ දිවි ලෝකට එන්න අපේ දිවිට එන්න කියලා කිව්වති. ওই වගේ සිද්ධි වර්තමානෙත් වෙනවා. ඒ කියන්නේ අපි දන්න එක උපාසිකාවක් කියන බොහෝම සතුටින් ධර්ම මාර්ගය පුරුදු කරගෙන හිටපු අම්මා කෙනෙක්. එතකොට දාන මාන දීගෙන සීල් රැකගෙන ඉතින් ශ්‍රද්ධාවෙන් පුරුදු කර කර හිටියා. දැන් එයාගේ අවසාන මොහොතාව. මෙයා ගෙදර ළමයින්ට කියනවා ළමයි මොකක් හරි කතා බස් කරන්න හරි පිරිත් කියන්න හරි ලෑස්ති වුණා. අනේ පොඩ්ඩක් ඉන්න පුතේ මේ මල්ලට්ටිය නම් කන්න මේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. හොඳ යන්නේ මම මේකට පොඩ්ඩක් කතා කරන්න කියලා කිව්වා. ඇස් වහගත්තා මලක්. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ එතකොට යාට දෙවිවරු ඇවිල්ලා තියෙනවා යාට යම්කිසි මේ උපකාරයකට. දැන් ওই ගති නිමිත්ත සම්බන්ධයෙන් තව වැදගත් කාරණයක් තියෙනවා. මොකද දැන් අපිට මේ ජීවිතයේ අනිත්‍යභාවය ගැන අවබෝධයක් නැත්තම් අපිට අමාරු වෙටෙන්න තියෙන අවස්ථාවල් ගොඩාක් වැඩි. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ අපි දැන් අපි දැන් මේ කාලේ අපි කරණම් ගහගෙන කොච්චර හිටියා මේ දුර්වල වෙන අවස්ථාවක් එනවනේ. දුර්වල වුණාම ඇහෙන්නේ මොකක්වත් හරියට කියන දේ තේරෙන්නේ එතකොට ඒක හරියට කල්පනාවට ගන්න බෑ. ඒ වගේ අවස්ථාවක තමන්ගේ මනසේ ස්වභාවයම තමන්ට ආරක්ෂකයක් නැහැ. ආන ගති නිමිත්තක් එන්න පුළුවන් එක්කෝ බාහිර මැරිච්ච ඥාතියෙක් පහත් පහත් තැනකට ඥාතියෙක් බැඳිලා එන්න පුළුවන් යාට ඇවිල්ලා පෙනී හිටින්න පුළුවන් කතා කරන්න පුළුවන් සමහර අය කියනවා අන්න මගේ අන්නන්ද ඇවිල්ලා කතා කරනවා කියනවා පුංචි අම්මා කතා කරනවා කියනවා අන්න මාමා කතා කරනවා කියනවා නැති උචි දුව ඇවිල්ලා ගහනවා කියනවා මේ පෙරේතියුත් එක්ක එකපාරට මේ සම්බන්ධ වෙනවා ඒක වෙන්නේ කොහොමද සවන්න ඒක වෙන්නේ මනසේ තියෙන මේ පින්බලයේ මදිවීම මදිවීම ඒ පින්බලයේ මදි අනිත්‍ය ගැන දන්නේ නැති නිසා අනිත්‍ය ගැන තේරිච්ච එක්කෙනා එයා සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දිනු කරනවනේ. ගුණධර්ම දිනු කරනකොට මේ ගුණධර්ම දිනු කරන එක්කෙනා කර්මානුරූපව එයාගේ ජීවිත සකස් වෙනකොට එයාට ඒ ගුණධර්ම බලය නිසා දෙවිවරුන්ගේ උදව් ලැබෙනවා. ඉෂ්ට දේවතාවුන්ගේ උදව් ලැබෙනවා. එතන අල්ලා ගැනීමේ ඉෂ්ට දේවතාවෙක් එනවා එතනට. ආමාර භූත බලවේග පස්සට යනවා. භූත බලවේග එනවා ඇති ස්වාමීන් වහන්සේ අර තියෙන ආශාව ආශාව අනික මෙයාගේ භවයේ සිටීම. නෑ පිම්මදිකම. පිම්මදිකම. පින් මදි වීමෙන් තමයි භූත බලවේගය ලං වෙන්නේ. ලං වෙලා කටයුතු කරන්නේ. එයා ඒකට කරණ තියෙන පින් බලය වර්ධනය කර ගැනීම. පින් බලය වර්ධනය කරගත්තා නම් භූත බලවේගයක් කියන්නේ හොඳට දෙවි කෙනෙක් ළඟට එනවා. ඒ කියන්නේ දැන් අපි ගමු අපි ගමු දැන් වැදගත් මිනිස්සු කියන තැනට හිඟන්නේ නැදින්නේ නෑනේ. කවුරුත් නැත්තම් ඉතින් ස්තූපි බල්ලෙත් බල්ලුත් ඇවිල්ලා ලගිනවනේ නේ. කවුරුත් නැත්තම් හොයන්න බලන්න. ඉතින් මේ වගේ මේ සාමාන්‍ය මනසේ ස්වභාවය මත යාගේ පින දුර්වල වෙනවා නම් යා පින නැති කර ගන්නවා නම් එයාට කිසිම පිහිටක් නැහැ. ඉතින් මේ නිසා පින ශක්තිමත් කරගන්න තමයි ඔය තෙරුවන් සරණ යන එක තියෙන්නේ. දැන් අපි ගත්ත සාමාන්‍ය පිනේ ස්වභාවය මේ වතුර ටැංකියේ දුරකථන මැදත් වල ගමුද? ඔව් නూరుෙන් දුරකථන මැදක් ලැබුණා කියලා මේ පාලක මැදින් මට දන්නනවා. ඔව් කතා කරන්න මහත්මයා. කතා කරන්න. මේ මම මහනුවරින් අවරත්න කතා කරන්නේ. මහත්මගේ නම? මේ මගේ ගරුණ්‍ය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්න මේකයි. බොහෝ අය නාම රූප විග්‍රහ කිරීමේදී නාම වශයෙන් වේදනා සංඥා සංඛාර පස්ස මනසිකාර පමණයි කියලා කියනවා. නමුත් තවත් අය විඥානත් ඒකට ඇතුළත් කරනවා. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන පස්ස මනසිකාර කියලා කියනවා. නමුත් තවත් අය විග්‍රහ කරනවා වේදනා සංඥා සංකාර පස්ස මනසිකාර පමණයි කියලා. විඥාන අදාළ වෙන්නේ නැහැ නාමය කියන එකට කියලා. මේක ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා නම් මම බොයිම්ම හරි ඔව් සමහරවිට හොඳයි පස්සේ. ඕක මේ සංයුත්ත නිකාය දෙකේ දැන් අපි අපේ පුද්ගලික විස්තරයක් ගන්න නැතුව බුද්ධ වචනේම ගම්මුනේ. සංයුත්ත නිකාය දෙකේ තියෙන විභංග සූත්‍රය, පටිච්චසමුප්පාද විභංග කියලා සූත්‍ර දේශනාව. ඒකේ භාග්‍යවතුන් වහන්සේ. ඒ කියන්නේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ওই ඔක්කොම වචන අපිට කියලා අර්ථ විස්තර කරලා දීලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා නාම රූප. ඒකෙදි විස්තර කරන මහණෙනි රූප කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතු නිසා හටගන්නා දේත්. මහණෙනි නාම නාම විස්තර කරනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. එතකොට බුද්ධ වචනේ. ඒකට වෙන කෙනෙක් විඥානි දැම්මොත් ඒකේ අතින් දාන එකක්. බුද්ධ වචනේ නෙමෙයි. බුද්ධ වචනේ තුල තියෙන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. ඒක තැනක තියෙන මහා නිදාන සූත්‍රයේ තියෙනවා නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. ඒ කියන්නේ විඥානේ නාම රූපයට උදව් කරනවා නාම රූපේ විඥාණයට උදව් කරනවා. එතකොට අන්‍යෝන්‍ය උදව්වක් ඒක. ඒක එක තැනක තියෙනවා දේශනා කළා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකේ තියෙන්නේ මේ බටමිටි දෙකක්. බටමිටි දෙකක් මෙන්න මෙහෙම හේතු කරලා තියෙනවා. මේ බටමිටි දෙක එකට එක හේතු කරලා තියෙනකන් ඒක වැටෙන්නේ ඒ වගේ තමයි කියන විඥානයේ නාම රූපයට උපකාර වෙනවා නාම රූපේ විඥානයට උපකාර වෙනවා යම් වෙලාවක මේ එකක් අවබෝධ වුණොත් අනෙක වැටෙනවා කියනවා ඒ කියන්නේ අවබෝධ වෙනකන් තමයි මේක අවබෝධ නොවෙන තුරු තමයි මෙහෙම තියෙන්නේ ඉතින් ඒ නිසා අර එතුමාට හොඳයි ශ්‍රද්ධාවට පැමිණීම භාග්‍යතුන් වහන්සේ වදාළේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම කියාය. විඥානේ දැම්මොත් ඒක කවුරුරි අතින් දාන එකක්. ඒතර අපි මේ විදිහට ඒක තේරුම් ගත්තාම හරි. දැන් අපි අර ගති නිමිත්ත ගැන අපි කතා කර කර හිටියේ. ඒතර මේ ගති නිමිත්ත කියන එක සාමාන්‍ය මිනිස්යාට නිරන්තරයෙන්ම තියෙන තියෙන බලපවත්වන දෙයක්. එතකොට ඒකට අහුවෙන්නේ ඒ කියන්නේ ඒකට දුක්ඛිතාත්මයකට අහු වෙන්න යාට බලපාන ඉඩ තියෙනවා. එයාගේ පින දුර්වල නම්. ඉතින් ඒ නිසා අපි බය වෙන්න ඕනේ ගති නිමිතර නෙමෙයි. පින දුර්වල කර ගැනීමටයි. එතකොට පින ප්‍රබල කරගත්තොත් ඊ ගති නිමිත්ත ගති කියන්නේ උපතක් කරා යන එකට උපතක් කරා යන්න තියෙන නිමිත්ත අරමුණ. එතකොට උපතක් කරා යන හොඳ අරමුණක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්න උපකාරී වෙනවා පින් බලේ. එතකොට ඒක ඒකටයි පින දිනු කරගන්න ඕනේ. ඒ පින දිනු කරගත්තොත් ඒ මං හිතනවා ඉෂ්ට දේවතාවුරුන්ගේ උදව්ව තමන්ගේ පින් බලේ ඒ හැම දෙයක්ම ಉಪකාරී වෙනවා. ඒ පින් බලේ දුර්වල නම් ඉතින් අපිට කොච්චර කතා කරලත් වැඩක් නැහැ. එයා තමන්ගේ පින වනසගෙන නම් ඒ පින ඉවර වෙලා නම් දැන් පින කියන කේම ඉවර වෙනවනේ. මට මේ උපමාවක් මතක් වුණා පින ගැන. දැන් අපි සාම ඒක මේ අපේ උපමාවක්. ඒ කියන්නේ අපි තේරුම් ගන්න කියන එක අපි ගත්තොත් මේ වතුර ටැංකියක්. ඔන්න අපි ටැංකියකට වතුර ගැහුවා. දැන් ටැංකියකට වතුර ගැහුවට පස්සේ අපි ඒක ටැප් ලයින් එකක් දාලා තිනවා අපි කියමු টয়ලට් එකට, නාන තැනට, කුස්සියට, මල් පාත්තියට අපි මේ දාලා තිනවා කියමු. දැන් අපි මේ හැම එකකටම පාවිච්චි කරන්නේ එක තැනක තියෙන වතුර ප්‍රමාණය. එතකොට මේ වතුර ප්‍රමාණයෙන් අපි කුස්සියට ගන්නවා, රෙදි හොදන්න ගන්නවා, නාන්න ගන්නවා, මල් වලට දාන. හැබැයි අපි දන්නවා ඒකට ගහපු වතුර තියෙන්නේ කියලා අපි. හැබැයි මේ වතුර ඉවර වෙනවා කියලා දන්නවා අපි. හැබැයි ඉවර වෙනවා කියලා දැනගෙන අපිට මේ වතුර ගහන්න ඕන කියලා හිතියට අපිට වතුර ඉවර වෙන්න ඉස්සර වෙලා අපිට ගහන්න අමතක වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? සමහර අපි නාන්න ගිහිල්ලා නාන්න ගිහලා සබන් ගහලා පයිප්පේ අරිනවා. වතුර නැහැ. එතකොට මොකද කරන්නේ අපි සබන් පිටින්ම දුවනවා මේ මේ මේ මෝටර ස්ටාර්ට් කරන්න මේ වතුර ටික පුරව ගන්න. ආයෙ පුරව ගත්තොත් තමයි වතුර තියෙන්නේ. එතකොට මේ රැස් කරන්නා වූ පින ඒ වගේ එකක්. සාමාන්‍ය මනුස්සය රැස් කරන පින ඒ දන්නේම නැතු යොර වෙන්න පුළුවන් පින ගැන හරියට නිරන්තරයෙන් රැස් නොකළොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතිත පුනක් පුනක්. යමක් යම් පිනක් කරනවාද කෙනෙක් ආය ආය කරන්නේ පින කියන. එතකොට ඊළඟට බුදුරජාන් වහන්සේගේ දේශනාවක් තියෙනවා පුඤ්ඤාභිසන්ද සූත්‍රය කියලා. ඒක කියන්නේ මහන්නේ පිං ගඟුල. ඒ කියන්නේ උල්පත. දැන් ටැංකියකට නා අපි පුරව ගන්න ඉපෑ. නේද? අපි හාරගත්තොත් නේද උල්පතක් තියෙන තැනක්. එතන නිරන්තරයෙන් මේ පින ගලනවනේ එතනට. වතුර ගලනවනේ. ඒකේ තියෙන දේශනා කළා මහණෙනි යමෙක් අවබෝධයෙන් භාගතුන් වහන්සේව සරණ යයිද? ධර්මයේ සරණ යයිද? ශ්‍රාවක සංඝයා සරණ යයිද? ඔහු පිං ගඟුලක් උදා කරගත්තේ කි. පුඤ්ඤාபிසන්ද. ඇයි බුදුරජාන් වහන්සේගේ ධර්ම මානසිකාරය කරනවා නම් යා සරණ ගියා නම් යා ඒ ධර්මයේ සරණ ගියා නම් යා ශ්‍රාවක සංඝේ සරණ ගියා නම් මං කියේක එයාට මේ කාලේ මාර්ගඵල ලබන්න පුළුවන් අරකද මේකද ඔය වගේ බාලගණේ ප්‍රශ්න හටගන්නේ නෑ නේ එයාට ඒ බාලගණේ ප්‍රශ්න හටගන්නේ මේ බාල සිටිවිලිත් එක්කනේ එයා පඬිතෙක්නේ <laughs> එතකොට මේ පඬිත කෙනා ඒ කියන්නේ නනවතෙක්නේ යෝනිසෝ මනස්කාරය යෙදෙන්නේක්නේ. එයා බලන්නේ මේ පින විරණිසලා පින රැස් කරගන්න, මාර්ගයේ වඩා ගන්න, කොහොම හරි ජීවිතය අවබෝධයක් කරගෙන යන්න. මොකද හේතුව සරණ ගියපු ධර්මයේ සටහන, සරණ ගියපු ධර්මයේ විග්‍රහයත් එක්ක එයා දන්නවා මේකේ ප්‍රමාද වුණොත් එයාට අනතුරක් තියෙනවා කියලා. ඒතර අප්‍රමාද වෙන්න කල්පනා කරනවා. දැන් ඒක හඳුනන සෝනන්ස කියන්නේ අවසාන මොහොතේ පව ගති නිමිත්තේ තියෙන වැදගත්කම කම්ම නිමිත්ත ගති නිමිත්ත ඒකම එකට මතුවෙනවා එතකොට ගති නිමිත්තේ පිළිබඳ ප්‍රශ්නේ අපිට සම්පූර්ණයෙන්ම බලපානවා අපි පින ඉවරනම් එතකොට ඒක එතන සෝනන්ස ඒ පොඩි විග්‍රහයක්ත් තියෙනවා කර්ම කම්ම නිමිත්තකුත් තියෙනවා ගති නිමිත්තකුත් තියෙනවා ඒ දෙකේ පොඩි එකක් තියෙනවා කර්මයෙන්මනේ දැන් එකම තෙන්න එකම එකම ආර්තිය මේකේ තියෙන්නේ නැතුව අර අනිත් භවේ පේනවා කියන එකම නෙමෙයි එකකින් ගති දැන් ගති නිමිත්ත තමයි භවේ පේනවා භවේ පේන්නේ කම්ම නිමිත්තෙන් කම්ම මේ ජීවිතේ කර්ම රැස් කරන කර්මෙන් තමයි ඒක හදන්නේ. එහෙමයි තියෙන්නේ. එතකොට ඒ දෙක එකතු වීමක් තමයි සමාජයට දැන් ශක්තිය නැත්නම් ගොඩාක් අයට එහෙම ශක්තියක් නැහැ. ඒ කියන්නේ දැන් අවසාන මොහොතේ එහෙම එහෙම හිත පහදවාගෙන ගොඩ නගාගෙන එහෙම තිබුණේ නැන්නේ. දැන් අර සාරිපුත් මහ රහතන් වහන්සේගේ මිත්‍රය එහෙම නෙමෙයි. සාරිපුත් මහ රහතන් වහන්සේ කිරි පැහැදීමෙන් හිටියා. ඒතර අවසාන මොහොතේ එක්කගෙන ගිහින් පහද ගන්න පුළුවන්. මට එක දවසක් ওই වගේ අකෘතබ්බයක් වුණා. මේ ඔයගේ මේ යා මරණාසන්න නෙමෙයි. නිකන් ළඩ වෙලා හිටිය අසනීප වෙලා මම පිරිත් කිව්වා ගිහිල්ලා. දැන් මම ඔය කොළඹින්න කාලේ කිව්නේ ඉස්සර පිරිත් කියන්න ගියා. මහා උගතෙක්. පිරිත් කියන්න ගිහිල්ලා දැන් මේ ඇඳේ වැටිලා ඉන්න නැගිටින්න බෑ, උලූස්සන්න බෑ, මුකුත් බෑ. ඇස් දෙක මේ මාරිනව වහනවා. ඉතින් මමයි තව සෝනස් දෙන්නකෝ දෙනමගේ පිරිත් කිව්වා. පිරිත් කියලා ඉවරුනාට පස්සේ අර ළඟ ඉන්න උපස්ථාන කරන ගාන කටින් සීමාවක් කෙනෙකුට මම වේදනවා. ඉතින් ඇහුවා මේ දැන් මොකද කතා කළා? දැන් මං හිතුවා දැන් මෙයාට මොකක් හරි කාරණයක් අහන්නද දන්නේ නැහැ කියලා. නෑ නෑ නෑ මුකුත් නෑ මුකුත් නෑ කියලා මං ඇහුව මොකද්ද කියලා. අහලා තියෙන්නේ විකට් කීයද කියලා. විකට් <laughs> කීයද? මැච් <laughs> එකක් දැන් මැච් <laughs> එක බල බල ඉඳිදී අසනීප වෙලා තියෙන්නේ. දැන් යාට අර මේ සද්ද එනනේ පිරිත් කියනද මෙයාට ඇහෙන්නේ මැච් එකේ ගෝසාව. ඒක තමයි දැන් අපිට වෙලා තියෙන්නේ. දැන් බලන්න කොච්චර අවා දැන් මේ තියෙන කතාව තුළ කොච්චර අවාසනාවන්ත ඉරණමක්ද යාගේ පරලෝ ජීවිතේ. දැන් මේ පේන ලෝකේ මේ එළිය මේ සුන්දරත්වය මේ යාන වාහන මේ මායාවයි මේකේ අවසානයි. ඊළඟ උපතයි කොයිතරම් සෝචනීයද? කොයිතරම් දුක්ඛාන්තයක් කරා යව ගෙනියනවද? ඉතින් මේක මේක බුදුරජාන් වහන්සේගේ ධර්මය තුලින් කෙනෙකුට ඡායා මාත්‍රයකින් හරි තේරෙනවා නම් එයා කරන්න ඕනේ සානුකම්පික සිතකින් මේක ඇත්ත පහදා දෙන එකමයි. ඒකනේ විය යුත්තේනේ. නැත්තම් යා සාමාන්‍ය ලෝකෙම අපිත් හිටියොත් ලෝකෝත්තර අරමුණක් පේන තෙක් මානක කාතුලුවක් නැත්තම් මේ මිනිස්සු අන්ධ රැලක් වගේ ওই යන රටාවම යනවා මිසක් ඒකෙන් ගැලවෙන්න විදියක් නැහැ. නේද? අඩු ගන්න එක නැනවතෙකුටවත් මේක තේරුම් ගන්න නම් මේ නැනවතුකගේ නැනවතෙකුට ගෝචර වෙන විෂයක් අපි කතා කරන්න ඕනේ. නේද? දැන් අපි මිනිස්සුන්ගේ ඉල්ලුම නෙමෙයි අපි බලන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ මිනිස්සුන්ගේ ඉල්ලුම බැලුවේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? මහණෙනි ගිහින් ධර්මයේ දේශනා කරන්න සම්ති බික්කවේ අප්‍රජක්ක ජාතක. මහණෙනි අල්ප රජස්ක. ඒ කියන්නේ කෙලෙස් අඩු මිනිසයන් ඉන්නවා. අස්සවනතෝ ධම්මස පරිහායන්ති. මේ ධර්මය අහන්න නොලැබෙන නිසා පිරිහෙනවා. භවිසන්ති ධම්මසඤ්ඤාකාරෝ මේ ධර්මයේ කිව්වොත් ධර්මය අවබෝධ කරගන්න ඇති වෙනවා දැන් manuss ලෝකේ වුණත් අතරින් පතර හරි ඉන්න පුළුවන් අර යමක් තේරුම් අරගෙන මේක අවබෝධ කරගන්න ඕනේ කියන අදහසට එන්න හැකියාව තියෙන කෙනා හැබැයි එයාට ඒක ඇති වෙන්නේ ඒක ඇහුනොත් විතරයි ඇහුන් නැත්තම් එයාට කොහොම ඇති වෙන්නේ? ඇයි ප්‍රත්‍යකින්නේ මේක වෙන්නේ? දැන් අපිට ඕන කරනවා ඒකට කියන්නේ පරතෝ ගෝසප් ප්‍රත්‍ය කියලා. පරතෝ ගෝසප් ප්‍රත්‍ය කියන්නේ බාහිරින් ලැබෙන හඬෙන් එන උපකාරය. එතකොට බාහිරින් ලැබෙන හඬෙන් එන උපකාරයට බාහිරින් ඒ හඬ නැත්තම් පරතෝ ගෝසප් ප්‍රත්‍ය නැහැ. පරතෝ ගෝසප් ප්‍රත්‍ය නැත්තම් යෝනිසි මනසිකාරය එන්නේ නැහැ. එහෙනම් අපි මිනිස්යාට දැන් අපි ගත්තොත් මේ අපිට තියෙන උපතින් ලැබිච්ච උරුමයක් ගෞතම බුද්ධ ශාසනය මේ සිංහල බෞද්ධයාට. ඒ උපතින් ලැබෙන උරුමය අපි හරියට පාවිච්චි කරේ නැත්නම් සාමාන්‍ය අපි කියමු මිනිස්සෙක් ඉන්නවා කියලා මේ නිදහනයක් මේ මැණික් කිල්ලමක් තියෙන ඔයාගේ එයා ගත්ත ඉඩමේ. එයාට මැණික් කිල්ලම ඉඩමේ තිබුණට අනිත් අය කියනවා වටේ පිටේ අය කියනවා මොන මැණික්ද ඕකේ ඔන්න දැන් එයා ඒකට හොයන්න මහන්සි ගින් වෙන්නේ නැහැ. අනේ ඕක හාර හාර ඉන්න එපා ඔය කුළු වැඩක් කරපන් කියන ඔය වෙලාවට. ඉතින් යහුණු කියන කුළු වැඩක් කරනවා. ඕවා හාරලා කාටද හරියන්නේ කියනවා. ඉතින් එහෙම කියන්න කියන්න එයාට මේ මෙනෙක්ට වලින් ප්‍රයෝජන ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් එයා මැරෙනවා. මැරිලා උපදිනවා කර්මැටි පසක් තියෙන ඉඩමක. ඒකේ මැණික් නැහැ. ඒකේ කට්ටි උනන්දු කරනවා මැණික් තියෙන්න පුළුවන් හාරපන්. මැණික් නැහැ. මැණික් තියෙන්න පුළුවන් හාරපන් උත්සාහ ගනින් හාරපන් මැණික් ඇති කියනවා කොච්චර හැරුවත් මැණික් නැහැ ඇයි මැණික් තියෙන කියා අතහැරලා ඉතින් ඒ වගේ එකක් තමයි මේ ලංකාවේ මිනිස්සුන්ට නම් වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේකට පරතෝගෝසප්‍රත්‍ය හරි උපකාරයි හරි විදියට අහලා ලෝකෝත්තර අපේක්ෂාව කියන එක අපි ඇති කරන්න ඕන එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සරණ ගියනවා සරණ ගියපු එක්කෙනාට පිළිටන එකක් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ගෞතම බුද්ධ ශාසනය තුල අපේක්ෂාවක් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නැත්නම් අපේක්ෂාවක් නැහැ. එතකොට ගෞතම බුද්ධ ශාසනය තුල සරණ ගිහිල්ලා නැත්නම් අපේක්ෂාවක් නැති කෙනෙකුගෙන් කොහොමද අපේක්ෂාවක් ඇති වෙන්නේ? බාහිර කෙනෙකුට. ඇති වෙන විදියක් නැහැ. ඉතින් ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධං සරණ ගත්තා කියලා සරණ යන්නේ ගෞතම බුද්ධ ශාසනයේ සරණ අපේක්ෂාවෙන්නේ. ධර්මයේ සරණ යන්නේ ගෞතම බුදු සාසනය තුල ධර්මයේ ධර්මයේ පිළිසරණ කර ගැනීම අපේක්ෂාවෙනි. මම කිව්වේ ඒක ඒක වැඩසටහන පටන් ගන්න තියෙන නාදයක් නෙමෙයි. <laughs> එතකොට සංඝයාත් සරණ යන්නේ අපේක්ෂාවෙන් නේද? <laughs> එන්සෝනස් අපි අද වැඩසටහන නිමා කරන්න සෝයන්නාන්සේ අවසන් සෝයන්නාන්ස මම හිතන්නේ අද ඊටමත් වැදගත් දේශනයක් තමයි සෝයන්නාන්සේ අපිට වදාළේ. හේතුව වන්නේ අපි පටන් ගත්තේ මේ සංගත දෙයක්ද කියන එක ඇතිවීම නැතිවීම පිළිබඳ කර්මය පිළිබඳව ස්වාමීන් වහන්සේ මේ අපිට ඊට පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයේ <clears throat> අපිට උදාහරණයක් සමග මේක මේක වටලා දුන්නා ඒ වටහා දීම මම හිතන්නේ ඊට වැදගත් වෙනවා හේතු මන්දයත් දැන් මේ පින කියන දේ ඇති වෙනවා නැති වෙනවා කියන එකත් ඒක සංස්කාරයක් හැටියට ඒකත් සංකත දෙයක් හැටියට තමයි ස්වාමීන් වහන්සේ පෙන්වුවේ. දැන් එසේනම් අපි ඒක ගැන දැනුවත් විය යුතුයි. අකුසල් වගේම කර්මය කුසල් අකුසල් දෙකම තියෙනවා. ඒ කුසල් හිතේ හැටියේම තමයි ගැන විමසලින් සිටියේ නැත්නම් ඒ නැති වෙන්න පුළුවන්. ඒ නැති වුණොත් කුමක්ද වෙන්නේ කියන එකත් මරණාසන්න මොහොතේදී ওই ගති නිමිත්ත ඇසුරත් කම්ම නිමිත්ත ඇසුරත් ස්වාමින් වහන්සේ අපිට වදාළුවේ ඒ පුළුවන් තරම් කුසල් රැස් කිරීම ඒ වටහා ගැනීම බුද්ධ ධම්ම සංඝ සරණ යමින් මේ වටහාගෙන කොහොමද මේ කුසල් රැස් කරගත යුත්තේ කියලා මේ සඳහා පීනන දිශාව පවා ස්වාමීන් වහන්සේ පෙන්눔 කර දුන්නා දිය යට ඉන්නපා ඉස්මතු වෙලා වටපිටාව බලලා හරි පැත්තට යන්න කොට වෙච්ච තැන තමයි අරහත් භාවයේ තියෙන්නේ කියන එකත් ස්වාමීන් වහන්සේ අපිට ඉතා පැහැදිලි ලෙස මේ උදාහරණයන් රසක් එක්කත් මම හිතන්නේ ඉතා සරල ලෙස අපිට මම හිතන්නේ ඉතාමත් වටිනා දේශනයක් අද අපි වෙනුවෙන් වදල්ලුවා. ඉතින් ස්වාමීන් වහන්සේ බොහොම පින් ස්වාමීන් වහන්සේ ඒ එක්කම අපි නැවතවතක් මතක් කරමින් ලබන සතියේත් මේ වෙලාවටම එනම් බ්‍රාස්පෙන්දා 9:45ට ඔබ හමු වීමේ අරමුණින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय